මූලපරියාය සූත්‍රයේ අපේ ධර්ම දේශනා මාලාවට මූලික මාතෘකාව වශයෙන් තියාගන්නු කියලා. ඒක පොත්පත් පෙරල නැත්තන්ට දකින්න හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරලා තියෙන ප්‍රථම සූත්‍රයේ වශයෙන්. ඒකෙදී සර්වජන් වහන්සේ මේ සාමාන්‍ය පු탁ඥය. එහෙම නැත්නම් මේ සුත්තමේ ඥානයක්, චින්තාමේ ඥානයක්, භාවනාමේ ඥානයක් නැති සාමාන්‍ය හුදි ඥානය එක පැත්තකින් ගන්න. ඊගාවට ඒ සුත්තමේ චින්තාමේ ඥානය ඇති භාවනාමය ඥානෙ අනිවාර්යයෙන්ම වඩාගත යුතුයි කියලා හිතෙන ශික්ෂාවට බැහැගත් කෙනෙක් පැත්ත බලනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම සුතමේ චින්තාමේ භාවනාමේ පරිපූර්ණත්වයටපත් වෙච්චි රහතන් වහන්සේ හෝ සරුවච්චන් වහන්සේගේ පැත්තෙන් බලලා මේ එක එකනා මේ ලෝකේ දිහා බලන හැටි සරුවඥයෙන් නැත්නම් සරුවච්ච දර්ශනයේ ගෙන හරපාන. ඉතින් මේක හරි දර්ශනවාදයට බර මාතුකාව අංග සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන හොඳ සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රය අපි මේ දැනට ඉන්න මති මතාන්තර වලට සමහර විට සමාන්තරව යනවා සමහර විට හුරස් වෙනවා. ඉතින් අර විශේෂයෙන්ම අසුතවත් පුතුජණයට ඒක හුරස් වෙන අවස්ථා වැඩි සමාන්තර වෙන අවස්ථා ටිකයි. ඊට පස්සේ යම් දවසක මේක මම මේ මේ හුරස්පරස් වෙන්නේ අරියාදු රීටින් මොකටදයි කියලා දුක දෙන්නේ කොතනදයි කියලා මානසික ආසානෙ දෙන්නේ කොතනද? ආතතියටපත් වෙන්නේ කොතනද කියලා මම මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද යම් යම් පැති වලින් මට මේකෙන් දැනටමත් සාන්ති ගති පහළ වෙලා තියෙනවා. ඒක පොඩ්ඩයි. ඒකට තව ගොඩක් මට තේරෙන්නේ නැති පැති තියෙනවා. සැක පැති තියෙනවා. විශ්වාසයේ මත පැති තියෙනවා. මම ඒක පොඩ්ඩක් කරලා බලන්න ඕනේ කියලා මේ කුසල ඡන්දේ කියලා කරබැලි මේ ආසාව පහළ වෙච්චි, දැඩිසේ පහළ වෙච්ච ඇත්තන්ට මේ ශාසනයේ සීක නැත්නම් ශික්ෂාව කරන කෙනයි කියලා කියනවා. කියන්නේ කවුරු කියපු නිසා ශික්ෂාව කරනවා නෙවෙයි. Tamanට හම්බෙච්ච යම් යම් සීමිත අද්දකීම් මතින් ඉතුරු වෙලා තියෙන කරදරකම් කටළු දිහා ආතති දිහා මේ දන්න ක්‍රමයටම කරන්න ඕන කියලා විශ්වාසය පහළ වෙච්ච. ඉතින් ඒත්තට වැඩ ගොඩක් තව තියෙනවා. හිත අපිට හම්බෙලා තියෙන පොඩ්ඩයි මේ සාන්තිපදේ. ගොඩක් තියෙනවා උප්පු කරලා බලන්න. හැබැයි ඔප්පු කරලා බලන්න ඒ කෙනාට තියෙන සාන්තිය තමයි කිසි කෙනෙක් අවශ්‍ය නැහැ ඊට පස්සේ. කිසි දෙයක් අවශ්‍ය නැහැ ඊට පස්සේ. අර ගිය ක්‍රමේටම ඊටු කොටස් පිරිසිදු බැලීම සාක්ෂාත්කරණය කරනවා. ඉතින් ඒ කෙනාට සීක කියලා නමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ ඒකෙත් 100%ක්ම ඉවර කරන්න කෙරුවොත් අපි සම්මා සම්බුද්ධ කියන යම් ප්‍රමාණයකට ගියාට පස්සේ එනවා කොයි කොනාත ගෑවත් ඔච්චරමයි. ඒ කෙනාට අර රහතන් වහන්සේ කියන යාට සම්මා සම්බුද්ධත්වය අවශ්‍ය නැහැ. තමන් අතගාලා අතගාන බලන හැමතැනදීම අර ඉස්ලාම හම්බෙච්ච සාන්තිපදේ තියෙනවා. ඉතින් ඒක 100%ක්ම ඉවර කරනවා සරුවචනාසේ අනිකුත් ලෝකවාසී සියලු සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් එහෙම නැත්නම් සවාසනා සකල ක්ලේශ දුරු කරනවා. රහතන් වහන්සේට එච්චරම යන්න ඕනේ නැහැ. Tamanter ගැලවීමට අවශ්‍ය කරන ප්‍රදේශ නැත කෙරුවට පස්සේ විශ්වාසයෙන් නැතර වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේත් සියල්ලම දුරු කරන නමුත් උන්වහන්සේට ඒක අර්ථාරම විචක්ෂිතව කියලා දෙන්න තේරෙන්නේ නැහැ. වැඩේ හරි. Tamanma taman විසීම විසඳනවා. තේරුම් ගන්නවා ස්වයම්බුව සම්බුද්ධ වෙනවා. නමුත් සම්මා වෙන්න විදියක් නැහැ. අරක කියා දෙන්න දන්නේ නැහැ. දේශනා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ අනුවත් තුනක් තියෙනවා. නමුත් අපි මෙතන අර ගන්නවා නොඇසු නොවිරු අසුතවත් පුතුජණයා. ඊට පස්සේ අසුපිරු ඥාන ඇත්තා වූ තමන්ගේ ජීවිතය ඒ මේ ඉතුරු ටික කර ගැනීම සඳහා විශ්වාසය ඇති කර ගැනීම සඳහා විශ්වාසයෙන් විචිකිච්ඡාවෙන් තොරව වැසගත් ආ වූ සීක පුද්ගලයා අපි කියනවා ආර්යනාංශය කියලා. ඊට පස්සේ අශේක තත්ත්වයටපත් වෙනවා. නෑ ආයෝ ආය විසිකරන්න ඉස්සෙල්ලා මල්ල අවුස් අවුස් බලන දෙයක් නෑ. බලපු බලපු හරියෙන් තමයි තේරෙනවා බලන දෙයක් නෑ කියලා ඒ ටික විසිකරන රහතන් වහන්සේ කියනවා. ඒකේ එක පැත්තක් මේ ඇත්තටම මේ සූත්‍රෙ මුලින්ම හඳුල්ලා දෙනකොට කිය යුතු පැති තුනක් මේ සූත්‍රේ තියෙනවා. ඊට පස්සේ මේ ලෝකය කියන එක තමයි සමස්තය කියන එක. gediya pitin බලනවා කියන එක බුදුජාන් වහන්සේ තමන්වාසිකේ ඥානේ කොටස් කොටස් කරලා තමයි පෙන්වන්නේ. ඒ කරන කොටස් අනුව බලනකොට ඉස්ලාම් බුදුජානනාංශේ කාට හරි මේ දේවල් වල තියෙන වෙනස්කම් අතින්නම් කොටස් කරන්න පුළුවන්. පරිච්ඡේද ඥාන වාසිය නම් මේ ඔක්කොටම පොදු සමස්ත ලක්ෂණ වගේකුත් බුදු හැට පේනවා. සමස්ත ලක්ෂණ අපි ලෝකයේ කියලා කියනවා. එහෙම නැත්නම් සමස්තේ කියලා කියනවා. gediya pitin කියලා කියනවා. සබ්බ කියන වචෙන් සඳහන් කරනවා. ඒක වශයෙන් බැලුවොත් කොටස් කොටස් වශයෙන් බැලුවොත් බැලුවත් පොදු ලක්ෂණ තුනක් තමයි මේ වගේ තියෙන අනිත්‍යත්වය. මේ වගේ තියෙන දුක ගෙන දෙන ගතිය. එහෙම නැත්නම් ආත්ම භාවයක් වශයෙන් ආඳුම්ට්ටු කරන්න බැරි ගතිය. ඒ කොටස් කොටස් වශයෙන් බලනකොට පේනවා ඒ එක එක කොටසටත් ඒ පොදු ලක්ෂණ තියෙනවා. හැබැයි ඊ ඉක්මවා ගිය පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා ඒ වගේ. ඒ නිසා ඒවට තනියම හිටගෙන ඉන්න පුළුවන්. හිටගෙන හිටියට හොඳට බලන බලන කිව්වොත් ඒ කොයි ලකුණෙත් එවනැල්ල වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තියෙනවා. ඉතින් අන්නේ විදියට මේ සමස්තයේ තේරුම් ගන්න බැරි නැත්තම් තාම සර්වඥතා ඥානය අවබෝධ කරගත්තේ නැති සාමාන්‍ය කෙනාට හැන්දෙන් කවනවා වගේ ආහාර ටිකක් තම්බලා දිරෝලා බාගෙට දිරවූ ආහාර කවනවා වගේ ක්‍රමයක් තමයි මේ විභජ්‍යවාදී කියන්නේ. ඉතින් මේ මේ මුල් ධම්ම සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රේ මේ විදිහට කොටස් කරලා පෙන්නකොට ඉස්ලාම් ਸਰවචනාංශයේ මේ කාටත් පොදු වේ කියන්නේ. ඇසු විරු ඥාන ඇති කෙනාටත් නැති කෙනාටත් නැත්තම් ලෝකේ යුද්ධවලට හේතු වෙන අර්බුදවලට හේතු වෙන මේ පඨවි ධාතුව නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතියෝ තමයි ලෝකීය නියෝජනය කිරීමට පරීක්ෂණයට ගන්නේ. ඒ පරීක්ෂණය ගත්තට ගන්න පමණින් තේරෙනවා නිකන් බුදුරජාණන් වහන්සේ පටවි ධාතුව අදහනවා. බුදුරජාණන් වහන්සේත් අපිට පටවි ධාතුව අදහන්න කියනවා වගේ. පට අපි ඒකෙන් ඒකේ මූලක කරගෙන පාදක කරගෙන නිමිත්තක් කරගෙන ආරම්මණයක් කරන පටන් ගන්න කියනවා කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් බුදුරජාණන්සේ පටවි ධාතුව සාදර වෙලා සාධනීය විදිහට බාර ගන්න කතා කරන කතාවක් මේකේ තියෙන්නේ කියලා. මොකද සාමාන්‍යයෙන් ධර්මයේ කොටස් වල පේන හොඳට පින් කෙරුවොත් ඉඩම් හම්බ වෙනවා. රජ වෙන්න පුළුවන්. ශක්විත රජ වෙන්න පුළුවන්. ඉතින් භූමියනේ කතා කරන්නේ. පෙර පින් කරපුවාට ලැබෙනවා. ඉතින් ඉතින් පින් කරන්න කියන අඩු ගන්න භූමිය ලබන්න. එහෙම නැත්නම් විහාර විහාර වස්තු ආරාම ආරාම වස්තු ලබන්න. ඊට පස්සේ හැබැයි මේ මුලදම සබ්බදම මූලපරියය තුත්තේ තේන ඒක තමයි මමත් කියන්නේ ඒක තමයි කවුරුත් කියන්නේ. නමුත් මේ පදනම් කරපේ භූමිය දිහා සීකපුද්ගල සීකපුද්ගල දිහා බැලුවොත් වැඩියෙන් භූමි ප්‍රදේශයක් ඇතුව ජීවත් වෙච්ච එකනා මැරෙනකොට වැඩියෙන් කනගාටු වෙනවා. අඩු භූමි ප්‍රදේශයක් ඇතුව මැරිච්ච එකනා මැරෙනකොට ඉතින් මිනිවල විතරනේ අවශ්‍ය කරන එච්චර ඌට ඒකේ වාසිය අඬ අඬ ඉන්න දෙයක් නැහැ. ඒ නිසා භූමිය මෙහෙම තමයි ජීවත් වෙනකන්. මරණය පැත්තෙන් බැලුවොත් සම්පූර්ණ කන පිට ගන්න. ඉතින් එහෙමනම් මොකද බුදුරජාණන්සේ මේ භූමිය දර්ශකයක් විදියට එහෙම නැත්නම් මධ්‍යහන්නයක් විදියට අරගන්නේ කියලා ගත්තොත් මේ භූමියේ ඉන්න ගමන් ජීවත් වෙන්න ඉන්න කී විදිහේ මැරිච් එකෙක් විදියට මේක දිහා බලපන්. එහෙම නැත්නම් මේ මේ ශරීරය මේ භූමියෙන් පටවිය හදගත්ත මේ ශරීරයේ ඉඳගෙන මේක මම මාගේ කියන හැඟීම බැලුවොත් තව තව පටවි ධාතු අල්ලන්න තමයි අපි මේ ඕනම ජඩකමක් කරන්නේ. එහෙනම් මරණයට පස්සේ මොකද්ද වෙන්නේ බලපන්. කියන එක පෙන්නඳ මේ ජීවත් වෙද්දි පටලවා ගත්තේ මොකක් හරි කෙනෙක්ගේ පටන් ගන්න එපා අපි අරමුණු කරන්න එපා නිමිති ගන්න එපා එතන පාදක කරගන්න එපා ඒක මධ්‍යහන්නේ කරගන්න එපා ඒ මධ්‍යහන්නේ කරගැනීම ප්‍රායෝගික වටාකම සලකලා භූමිය ගත්තට බුදුරජාණන්සේ මුළු සූත්‍රය පුරාම කරන්නේ භූමිය කියන එක තුච්චයි නිහිනයි දුක්ගෙන දෙන සුළුයි දුක්ඛ සත්‍යය කියලා පෙන්වන එකයි ඒ වගේම බුදුරජාණන්සේ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව වශයෙන් පටවීම පටන් අරගෙන ඊටු ධාතු කොටස් හතර පෙන්නනවා. මොකද එතකොට අර පොළවට තියෙන ආසාව මේ ශරීරයේ මේ ගොරෝසු කයර තියෙන ආසාව හොඳ දෙයක් වාගේ පෙන්නලා පෙරකල පිනක් වගේ පෙන්නලා ප්‍රතිලාභයක් විදියට පෙන්නලා පටන් ගන්නවට උඟ දෙනෙක් කැමති. විශේෂයෙන්ම ආගම කරන කට්ටිය කැමති. ඒ නිසා බුද්ධ ජනන්සේ ආගම බුද්ධ ආගම කරනාට විරුද්ධව කතා කරන්නේ. ආරම්භයේදී ලොකු සමානකමක් පේනවා. පටවියේ පටවිය ආපෝ තේජෝ වායෝ ආපෝ කියලා කියන්නේ වතුරට කරන රණ්ඩුව. අපිට සංගේ වතුර පොඩ නැති වෙච්ච ගමන් අපේ මොලේ කර වෙලා මරණාන්තික වේදනාවක් එනවා. වතුර වැඩි වුණොත් ඉතින් බඩේලිය යනවා, පමණ පිට කරනවා, নানা ආකාර විකාර ඇති වෙනවා. හරියට මේ තුනි සුලංග ඇති වෙනවා වගේ. නියඟ ඇති වෙනවා වගේ. නමුත් ඒක නැතුව බෑ. තීජෝ ධාතුව ගත්තාම හරියට සමශීතෝෂ්ණ දේශගුණේ ඉන්නකොට සැපයි. උෂ්ණත්වය වැඩි වෙච්ච ගමන් ඔන්න හති හෙලනවා. අඩු වෙච්ච ගමන් හීතල වෙලා නැහිනවා. පෘථිවියත් එහෙමයි, අපිත් එහෙමයි. ඒ නිසා උණුසුමෙත් මේ නිවර්තන කලාපී රටවල තියෙන්නේ සමශීතෝෂ්ණ කාලගුණය. සදා හරිත වන රේඛා. හොඳයි කියලා කියනවා. පොඩ්ඩක් ඉහළට පහළට යන්න ඕන වැඩේ බලන්න. නිරක්ෂයෙන් ඈතට යන්න යන්න මේ මිනිස්සු මේ භූමිය ගැනවත් වෙන සැපසපක්වත් නෙමෙයි කල්පනා කරන්නේ මේ උෂ්ණත්වයේ සීතලයේ සමවර කරන්න කොච්චර වීදක් කරනවද කියන එක. සීතල ධාතුව සීතල පොඩ වැඩි වෙච්චාම අඩු කරගන්නයි උණුසුම වැඩි වෙච්චාම අඩු කරගන්න වියදම් කරන ප්‍රදේශය ගත්තාම රාජ්‍ය මට්ටමේ ඉලක්කම් වලින් කියන්න බෑ. ඉතින් ඒක අපිට ස්වභාවයෙන් ලැබිලා තියෙනවා. ස්වභාවයෙන් ලැබුණත් උමුත් මරනවා අපිත් මරනවා. උමුත් දුකේ ඉන්නේ අපිත් දුකේ ඉන්නේ. උන්ගේ ක්‍රම අපිට ගැලපෙන්නේ අපේ ක්‍රම උන්ට ගැලපෙන්නේ. ඒ නිසා උෂ්ණත්වයත් එහෙමයි. වායෝ ධාතුව ගත්තත් අද ලෝකේ පිරිහීමට ලක් වෙලා තියෙනවා. කඳ උඩට යන්න යන්න වාතය පිරිසුදුයි. පල්ලෙහාට එන්න එන්න සානුවට යන්න යන්න වාතය පිරිසු අපිරිසි. ඉතින් ඒකේ ඒ පිරිසුදු වාතය ලබා ගැනීම සඳහා අද රජයකට සැලසුම් කරන්න බෑ. මානවයර හිතන්න බෑ. එන පෙරපිනකට ලැබිච්චාක් වගේ. විජන වාතය ලැබෙනවා නම් කවුරුත් හුස්ම ගත්තේ නැති පිරිසුදු වාතේ ලොකු පෙරපිනක්. ඉතින් කැලේට ගියාම විජන වාතය ලැබෙනවා. ගමට ගියාම ජන වාතය ලැබෙනවා. ඉතින් අපි මේ දෙකෙන් කොකටද ගරු කරන කොර සලකන්නේ කියනකොට ගත යුතු පැති හල යුතු පැති තියෙනවා. සමහරලාට මේ කරන්නේ පොතේ සඳහන් වෙන විදිහට රහතන් වහන්සේගේ බැල්ම වෙන්න පුළුවන්. සරුවච්චන් වහන්සේගේ බැල්ම වෙන්න. නමුත් මේ කියන ටික අද ලෝකයා දන්නවා. විශේෂයෙන්ම අද අවුරුදු 17ට 15 පොඩි ළමයි පවා දන්නවා. අපි මේ කරන රණ්ඩුව ළමයිට කිසිම අදාළතාවයක් නැහැ. ළමයිගේ කාලේ එනකොට අපි මේක විනාශ කරලා කාලා මේක ජරා කරලා මැරිලා ඉවරයි. අපි පුදුමාකාර තටමනවා ඒ අනාගත දරුවන්ගේ කාලය ඒ වටින දේ පිවිතුරුතාවේ කාබාචිනිය කළ මැරෙන්නේ. ඒකට මේ කාම දන්නවා කියන්නේ. ඉදිරියට ඉදිරියපත් වෙන ඉන්න ජනතාවගේ තියෙන පටවිය ආපෝ තේජෝ කෙලසන්ඩ අපේ ජනතාව අපේ પરම්පරාව බුදුමහානිය කරන. ඉතින් පොඩි උන් කතා කරුවෝ 17ට අඩු. උන් කතා කරලා හයි අපෙන් තොපිට වැඩිය යමෙවත්තේ නැහැ. තොපිට වැඩිය මේ මානවයට විරුද්ධ જાතියක් නැහැ. තොපි අද හිතනවා ශිෂ්ටාචාරයි කියලා. තොපි අපි ගැන හිතපියව. ඒ පැත්තක පැත්තෙන් බැලුවොත් හොම්බට දමලයින. ඒක සාමාන්‍ය පෙනී හිටින්නේ අද ලෝකේ දරුවෝ දෙමාපියන්ට වෛර කිරීම හරහා. හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. දන්නව දෙමාපියෝ කරන හරියක් කරන්නේ මේ මේ පෘථිවි තලයේ කාබාසිනිය කරනවා. ඒ ප්‍රශ්නයක් නෑ දෙමාපියන් බොහෝම ජයට ඒක කර කර දරුවන්ටත් ඒක උගන්වනවා. නමුත් දරුවන්ට පේන යුගයක් තියෙනවා. ඒකයි මේ කියන්නේ මේක සරුවත්න විග්‍රහයක් වෙන්න ඇති. නැත්නම් අරියත් විග්‍රහයක් වෙන්න ඇති. නමුත් අද ලුණු මිස් කන ඕනම කෙනෙකුට තේරෙනවා. අපි මේ යන ගමනේ ජය ගන්න බැරි බව හැබෑව. නමුත් මේ කරන විනාශය මේ ජය ගැනීම සඳහා කරන විනාශය නතර කරගන්නත් බෑ අපිට. ඇබ්බැහිය කියන එක කුඩු ගැහුවට වැඩිය අපා. අපි අල්ලාගත්ත දේ අල්ලගෙන නටනවා. ඉතින් මේ හතරමහා ධාතුන් ගැන මේ විදිහට කතා කරන සරුවචනාචීකාට භූතතෝ කියලා මාතෘකාවක් ගන්නවා. අද දවසේ මාතෘකා පාඩේ වශයෙන් තිබ්බේ නැත්තම් ඉදිරියට ගත්තේ අර හතර පිළිබඳව පසුගිය දේශනාවල කරපු සමාලෝචනයක් විදිහටත් නැත්තම් අද දේශනාව ආරම්භ කිරීමට පසුබිම් තලයේ සකස් කිරීම සඳහාත් පට ව්‍යාපෝ තේජ වශයෙන් ගත්තා. ඊට පස්සේ භූත භූතේ භූතතෝ සංජානාති. මේ පේන දේ අල්ලන්න පුළුවන් දේ ඉන්ද්‍රිය ගෝචර දෙයට අපි භූත කියන වචනේ පාවිච්චි කරනවා. ඒක අපි භූතතෝ භූතයන් වශයෙන් නැත්නම් ප්‍රකට දේ වශයෙන් කැපිපෙනිච්ච දේ වශයෙන් හොල්මන් කරන දේ වශයෙන් භූතය වශයෙන් ගන්නවා. අරගෙන භූතං භූතත භූතතෝ භූතං භූතතෝ සංඤ්ඤත්වා භූතං මඤ්ඤති. ඊට පස්සේ මේ පේන දේවල් වලනේ අපේ රණ්ඩුව තියෙන්නේ. ලෝකේ පුරාවට අත ගන්න පුළුවන් පේන දේවල් අල්ලගෙන අපි රණ්ඩු කරනවා. ඉතින් ඒ රණ්ඩුව තමයි ඊර්ෂ්‍යා, ක්‍රෝධමාන ඔක්කොම අපි තෝතෝ වරපල කියන ආයුධ අරගෙන රණ්ඩු සටවල් කරන්නේ අපි මේ දකින්න දේවල් වලට නැත්නම් අත ගන්න පුළුවන් දේවල් වලට, අහන්න කියන්න පුළුවන් දේවල් වලට. නමුත් සාමාන්‍ය විද්‍යා අධ්‍යාපන ලැබන කොටත් එහෙම නැත්නම් ගමේ තොටේ සද්ධාවේ අනුව බලනකොට තියෙන গুপ্ত විද්‍යානුවත් පේනවා අපිට පේන්නේ නැති හොල්මන් වගේකුත් මේකේ තියෙනවා. ඔය මොන යන්ත්‍ර සූත්‍ර හැදුවත් මොන උපකරණ හැදුවත් උපකරණ වලට අහුවෙන්නේ නැති අභූත කොටස් වර්ගයක් තියෙනවා. ඒ අභූත කොටස් ඉස්සර අවිද්‍යාව වශයෙන් පෙන්න හිටියා. එහෙම නැත්නම් මේ ලෝකේ හුල්මන් මුළු නරක වෙච්ච කට්ටිය, යක්ෂාවේශ කට්ටිය, දේවාරූඪ වෙච්ච කට්ටිය කියලා වෙනමම ලෝකයක් තිබ්බා. ඉතින් ඒ එවැනි ලෝකයක තමයි මේ ලෝකෙ මැව්වේ එවැනි දෙවියන් වහන්සේ නමක් කියන එක තමයි ලෝකෙ ඉස්සල්ලාම දාපු දෙය. හැබැයි අපිට මනින්න කියන්න බෑ. ඒක භූතෙක් පිසාචෙක් කුම්බාණ්ඩෙක් එහෙම නැත්නම් භූමාටු දෙයියෙක් වගේ නෙවෙයි සාර බලධාරී. ඉහළම දෙවි කෙනෙක් කියලා ලෝකෙට දුන්නාට පස්සේ මිනිස්සු පොඩ්ඩක් හිල්ලුම් කාලා හිටියා. ඌවට බනින්න යන්න හොඳ නෑ. දෙයන්නාංශිකේ මනාපෙනේ. නමුත් යුගයක් ආව බටහිරට ඒක අභියෝගයට ලක් කරා. ලක්කල විද්‍යාව කියන එක ගත්තා. භෞතික විද්‍යාව කියන්නේ භූත විද්‍යාවට තමයි. පේන අල්ලන දේ, මනින්න කිරම් පුළුවන් දේ, භෞතික දේ භූත කියන වචනේ. ඒකෙන් ගනම් බැලුවා මේකෙන් ඔක්කොම විස්තර කරන්න පුළුවන් නම් කොහෙද යන්නාන්සල් කොවිලක් හදාගන්න තැනක් නැහැ නේ. මුළු විද්‍යාවම පසුගිය අවුරුදු 200 තුල ඔප්පු කරලා පෙන්නවා. සියලු දේ මනින්න පුළුවන්, සියලු දේ කරලා පෙන්වන්න පුළුවන්. භූත කතා ඕනේ නැහැ. අපිට මේ මේ මේ පේන දේෙන් කරන්න පුළුවන්. ඒ ඉස්ලාම හොයාගත්තේ තමයි ඕ ගුරුත්වාකර්ෂණය කියන එක හැම භූතයකටම අදාළයි. තියෙන මොකා වුණා පොළොට අදිනවා. ඒ නැත්තම් බුම්මහට දෙයියෝ කියලා කියන්නේ. පොළොට බැඳිච්ච දෙයියෝ. ඉතින් උන්දලයින් තමයි කතාව පටන් ගන්නේ. ඉතින් ගිය අවුරුදු 200ක්ම යනකම් ඒ තරම්ම මේ බටහිරේ විශේෂයෙන්ම මේ අභූත දේවල් පිළි අරගත්ත යුගයක් තිබ්බා. දිව්‍යඥාන්සි මේක මැව්වේ සියලු දේ දිව්‍යඥාන්සත් එයාට හරි නෑ, වැරදි නෑ. ඒකෝ සර්ව සර්ව ව්‍යාපී, සතු බලධාරී හැම තැනම ඉන්න හැමදේම කරන්න පුළුවන් ඒකක බලය. ද්වේතාවකටපත් වෙන්නේ ඉස්සලා බලය කිය. ඉතින් ඒකට ගහපු ගැහිල්ල තමයි ඔය භූත විද්‍යාව එළියට ආපේක භෞතික විද්‍යාව. භෞතික විද්‍යාවෙත් ඉතින් අපි ඉගෙන ගන්න කාලේ ඉතින් අපිට ඉගෙනුවා ඉතින් අපිත් ඉගෙනගෙන විභාගات පාස් වුණා. ඉතින් ඒ වෙලාවේදී අපි ওই සරදම් කෙරුවා. භූත දේවල් වලට. ඒ මේ ඔය නිකන් গুপ্ত විද්‍යා, යంత్ర මාන්ත්‍ර අනම්මන දියලටම අභියෝග කරා. ඉතින් අභියෝග කරන කාලේ අපිට තිබුණ ජයග්‍රහී කාලයක් ඒ විද්‍යාව. ඉගෙනගෙන ඒකේ විභාග පාස් වෙන කාලේ ජයග්‍රහී කාලයක් තිබ්බා. ඒකේ මම හිතන්නේ විද්‍යාවටත් තිබුණා සමස්තයක් වශයෙන්. නමුත් විද්‍යාව හොයන හොයන යනකොට දැන් විද්‍යාවට අහු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අහු වෙන්නේ නැති කොටසක් තියෙනවා කියලා. භූත යන්ත්‍ර සූත්‍ර වලට ඉදරන්න ගෝචර වෙන්නේ නැති යමක් තියෙනවා කියන එක පසුගිය දැන් මේ විශේෂයෙන් 1900 විශ්විනි සත වර්ෂයේ ප්‍රධාන වෙනස. ඉතින් එතකොට 2000 වෙනකොට ඉදස් නමුත් එකේ ඉඳලා 2000 ওই කාලය ඇතුළත ආයත් විද්‍යාව අර යంత్ర මන්ත්‍ර භූත ශාස්ත්‍ර ගුඩ දේවල් පිළිගන්න පටන් ගත්තා. ඒකෙන් තමයි ඔය මිලේනියම් එක අනිත් පැත්ත හැරුණේ. හැරෙනකොට දැනගත්තා විද්‍යාවට අල්ලන්න බැරි වුණාට අල්ලන්න බැරි භූතත්වයටපත් වෙච්ච නැති කොටසක් තියෙනවා. මැටර් කියලා කියන්නේ ද්‍රව්‍ය කියලා කියන්නේ භෞතික කියන දේ තමයි භූත කියන්නේ. මැටර් වලට ඇන්ටි මැටර් කියලා જાතියක් තියෙනවා. හැම එකකටම හේව නැල්ලක් තියෙනවා. හැම වස්තුවකටම ඇතිභාවයේ පෙන්නන ද්‍රව්‍යත්වයේ පෙන්නන භූතත්වයේ පෙන්නන දිග්ග පළල විශිෂ්ට ගුරුත්ව වගේ දේවල් වගේම ඒහා සමාන ඇන්ටි මැටර් එකක් තියෙනවා ඉස්සලා මේක පොතේ සඳහන් අවකාශයට සම්බන්ධ කරා පට ව්‍යාපෝ තේජෝ තියෙන අවකාශයේ විසිරලා තියෙන පරිච්ඡින්න අවකාශයේ දන්නේ නැත්නම් කොච්චර පට ව්‍යාපෝ තේජෝ දැනගත්තත් අපි සමස්තය දන්නේ නැහැ මොකද පට ව්‍යාපෝ තේජෝ නියෝජනය කරන්නේ 105ටත් අඩු ප්‍රදේශයක් සමස්තය විසිරලා තියෙන අවකාශය. ඉතින් අවකාශයට ওই ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ එතකොට බුද්ධ භෞතික විද්‍යාව ඉගෙන ගත්ත දේවල් නැත්නම් අපේ නිව්ටන් අයියාගේ ආපු දේවල් බලපාන්නේ නමුත් ඒක තමයි 95ක් තියෙන්නේ. ඒක පිළිගත්තට පස්සේ විද්‍යාව කියාගෙන ආපු එකේ රෙදි ගැලවිලාම වැටුණා. ඔය වහගෙන හිටියට මේක වහන්න දෙයක් නැහැ. විද්‍යාව කියලා දන්නේ 104ක් වූ ද්‍රව්‍ය පිළිබඳ භෞතිකත්වය. නමුත් ඒකේ හොඳ පැත්තක් තියෙනවා. භෞතිකත්වයේ හරහා ඒ අවකාශයේ එහෙම නැත්නම් ඒ අභූත කොටස් පේන්න පටන් ගත්තට පස්සේ මයින් සයන්ස් කියලා එකක් පටන් අරගත්තා. මනසක් කියලා එකක් තියෙනවා. ඒක මොලේ නෙවෙයි වෙනමම එකක්. මොලේ ඇසුරු කරගෙන ඉන්නවද නැද්ද කියන එකත් ඉතර උපු කරලා නැහැ. අපි ආශ්‍යාකරයේ කියන මනස ඇසුරු කරන හෘදේ වස්තුව කියලා බටහිර ලෝකේ කියා හිටනවා මොලේ කියලා. ඒ දෙකම උපු කරගන්න බෑ. ඒ දෙකේ සාමාන්‍යයෙන් කියන්නේ මොලේ පිටලා තියෙනවා කියන එක වැඩි කියලා. ඒ ඒ බටහිරට තියෙන ඌරු වැඩි නිසා වෙන්න ඇති. නමුත් ඒ කඩලා බිඳ කල්ලා යනකොට පේනවා ශරීරයේ මොලයක් තියෙනවා වගේ හැම සෛලේටකම න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය ශරීරයට මොලේ කරන කෘත්‍ය කරලා දෙනවා. RNA DNA වල ඔක්කොම කටයුතු කරනවා. මේක සමස්තයක් වශයෙන් දෙනකොට එක එක සෛලයට වෙන වෙනම හිතක් තියෙනවා. ඒක පිටියට කියනවා. නැත්නම් හිත කියන එක ශරීරය පුරාම තියෙන එකක්. පරිබාහිර වෙන්න පුළුවන් පරිබාහිර වෙච්ච ගමන් බූඩ ගුඩ තත්ත්වයටපත් වෙනවා භූත තත්ත්වයටපත් වෙනවා ඇතුලේ ඉන තාක්කල් මගේ හිත කියලා කියනවා එතකොට භූත අභූත කියන දෙක නැතුව විද්‍යාවට යන්න බැරි වුණා ඒ දේ කරගෙන යනකොට භූත අභූත දෙකටත් එහා ගිය තවත් කොටස් වර්ගයක් තියෙනවායි කියලා තමයි ඔය දැන් තියෙන නවීනතම විද්‍යාව කියන්නේ ඇන්ටි මැටර් ඩාර්ක් මැටර් කියලා ඉතින් ඒ දේ බලනකොට ඒකත් අහුවෙලා තියෙන්නේ විද්‍යාඥ අධ්‍යයනයන් කියන විද්‍යා ඥාන ක්‍රමය නිසා ඒගොල්ලන්ට හම්බුනායි කියනවා. අපි කියන්න දන්නේ නැහැ ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ කොපි කරලා මේ බයිලා කියනවාද කියලා. ඒක තමයි අපි ඔප්පු කරලා පෙන්නේ යුත්තේ. මේගොල්ලෝ මේ පරිේශන කරලිවල අවසාන නිගමනය දෙන්නේ පරිේශන දත්ත වලින්ද එහෙම නැත්නම් ලැජ්ජාවෙන් බුදුහාමුදුරන්ගේ නම කපල බුදුහාමුදුරුවෙන් කරන එකක්ද කියන එක අද ආශ්‍යා කරට ඇසරින්න වෙලා තියෙන දෙයක්. ඒකට ආශ්‍යා කරේ තාම ලෑස්ති නැහැ. ඒ මොකද හේතුව අපි දෙපැත්ත පිළිබඳව සෑහෙන අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒගොල්ල මේ කතා කරන මේ අභූත dark matter anti matter කියලා කතා කරන දේවල් අපි කාම තණ්හාවට විරුද්ධව භව තණ්හා විභව තණ්හා වශයෙන් බුදුජානනාංශ මේ පෙන්වන දේවල් කොපි කරලා කියන බයිලාවක්ද කියලා. ඒක අපි ඔප්පු කරන්න හරිම අපිට ඒක හදිස්සියක් වෙන්න ඕනේ අපිට බුදු වෙන්න නෙවෙයි ඕන කරන්නේ මම දන්නේ මම කියන විදිහට අපිට රහත් වෙන්න නම් ඒක අපිට ඉච්චර දාලා ප්‍රශ්න නෙවෙයි එහෙනම් ඒක දිහා බලනකොට පේනවා අපි මේ පැත්තකටලා හිටියට අපි යුගයේ වශයෙන් අද කොතනද ඇවිල්ලා තියෙන්නේ එතකොට අපි භූතතෝ භූතේ භූතතෝ සංජානාති කියලා කියන්නේ අපි මේ ලෝකේ රණ්ඩු සරුවල් කරන පේන දේවල් මත පමණයිනේ නමුත් නොපෙනෙන ලෝකයක් තියෙනවා ඒ නොපෙනෙන ලෝකය බුදු ඇහෙන් බලනකොට පේන ලෝකේ 105 නම් 95ක්ම පේන්නේ ඒ නිසා අපි අර පේන 105ෙන් ගන්න තීන්දු ගන්න විනිශ්චයන් අගයන් ආඩම්බරයන් සමස්තයන් මධ්‍යහන්නයන් අර නොපෙන ලේකෙට බලපාන්නේ නැත්නම් අපි ගන්න තීන්දුව පරාජයටපත් වෙනවා. අපි ගන්න තීන්දුව ඔක්කොම දන්න දේ බලලා තමයි. කාරණා කරුණු කාරණා සලකා බලලා දෙන්නේ තීන්දුව උදහස් වෙත්තිකාරෝ වැරදිකාරෝ සීළු දෙනාමත් නිදහස් කියලා කකිල රජුරෝ තීන්දුව දෙනවා. තීන්දුව දුන්නට ඇහිච්ච සාක්කියල පමණයි තීන්දුව තියෙන්නේ. කරපු යෝජනා චෝදන හැටියට තීන්දුව තියෙන. නමුත් සාධාරණ කියන එක නීතියට අහු වෙන දෙයක්ද නැති දෙයක්ද. ඒ නිසා මේ භූත කියන වචනය ඉදිරිපත් කෙරුවට පස්සේ තමයි මේ අභූතයක් මේ ඉඳුරන්ට අහු වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අන්නේ தত্ত্বය තුලද නිවන තියෙන්නේ නැත්නම් භූතයේද නිවන තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. බුදුරජාණන් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් මේ භූත කියන වචනේ ඉස්සරහට ගත්ත නිසා. ඒක හරියට පටවි ආකාශ. තේජෝ ආකාශ වායු ආකාශ ආපෝ ආකාශ. එතකොට පටවි ආපෝ තේජෝ වායු සීර පහනම් ආකාශයේ සිට 95ක් නම් ඔය හැම එකටම ප්‍රතිපක්ෂව එයා පිටිපස්සේ තිරේ වගේ පෙනී හිටිනවා. ඒකේ තමයි ඔය භූතයන් රංගනේ රංගපාන්නේ චරිත රඟන්නේ පට වියාපෝ තේජෝ වශයෙන් සමස්තයටම අපි කියනවා පට වියාපෝ තේජෝ හතරටම භූත කියලා. ඉතින් ඒ භූත ගැන සියර පහවත් අපිට දැනගන්න බෑනේ. මේ ජීවිතන කාල තුළ. ඒකට පේනවා ඒක 105 නම් භූත වලට හැම එකකටම ඊට විරුද්ධ වූත් ප්‍රතිපක්ෂ වූ ධර්මයක් වගේ අභූත කියන එකක් තියෙනවා. අපි අභූත දේවල් ගූඪ විදියට පැත්තකට දාලා බය වෙලා පැත්තකට දානවද? ඒකල භූතයන් පේන දේවල් වලට රණ්ඩු කරකට සරුවල් කර දබර කරගෙන තෝතෝ වරපල කියාගෙන ඉන්නවද? ඒ රණ්ඩු සරුවල් ඒ විනිශ්චය තීන්දුව අභූතයට කොහොමද බලපාන්නේ කියලා තීන්දුව කරනකොට ඒ මිනිස්සෙන්ට අපි කියනවා භූත විද්‍යාඥයෝ කියලා. ඒකද වැඩිද අභූත විද්‍යාඥයෝ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක පැත්තකට දාපු යුගයක් නැත්නම් අඳුරු යුගයක් අපේ හිතෙත් තියෙනවා, ලෝකෙත් තියෙනවා, ඉතිහාසෙත් තියෙනවා. ඉතින් අර භූත කියන කොටස ගැනීම හරහා බුදුචානන්සේ අපිට දාර්ශනිකව අභූත කියන කොටසට පොඩි ඉඟියක් කරනවා. ඒක ලියලා මේ කතාවේ පෙන්නන්නේ භූතේ පචයක් කිය. භූතේ විනිශ්චය මේ මේ මායාවක් කිය. ඒක මිරිඟුවක් කියලා. ඒකේ රණ්ඩු සරුවල් කෙරුවට ඕක දිහා හොඳට අරගෙන බැලුවොත් ඔය නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්න භූතත්වය අන්තිමට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඔබ උපකරපු දවසේ ඔය දැනටමත් කරන රණ්ඩුව නොකර බෑ මේ අපි ඉන්න වේදිකාවේ. අපිට තියෙන භූමිකාව අපිට රඟපාන්න වෙනවා. ඒ රඟපෑවට ඉන්නේ වේදිකාවක බව කරන්නේ රඟපෑමක් බව දැනගත්තට පස්සේ ඔන්න කියනවා සීක පුද්ගලයෙක් කියලා. මම දැන් ඉන්නේ සරසපු වේදිකාවක. මට තියෙන භූමිකාව මේක හොඳට සංගපාපම. ඒකට උඹට තාත්වික රඟපෑමක් කරුවයි කියලා මේ මේ බොක්ස් ඔෆිස් වාර්තා දෙනවා. චිත්‍රපටිය හොඳට සම්මාන ලැබෙනවා. අපිට හැබැයි හම්බෙලා තියෙනවා. මම හොඳ හොඳ හෝ නරක කරන භික්ෂුවක් කියලා කිව්වට පස්සේ මට මට රඟපාන්න ඕන හැටි විනය පොතේ තියෙනවා. හරියට ඒක බලලා රඟපාපන්. එතකොට භික්ෂු නොවන අය උඹට වඳිනවා. උඹ කියලා කණ්ඩ බොණ්ඩ ඔක්කොම ටික දෙන. හැබැයි පොඩ්ඩ වර්ධගත්තොත් එහෙම කොයියෝ අපාය යනවා. ඒ නිසා පරිසංගල රඟපාන. ඉතින් ඒක එකන එක එකන රඟපෑම රඟපාන. රඟපෑම තමයි භූත. ඒ රඟපෑම වේදිකාවක ඉන්න බවට මතක නැති වෙච්ච දාදී ඔන්න වැඩේ කොට උඩ යනවා. එතකොට යස සහ සුබ දෙන්න මාරු වෙලා දොටුපාලය රජ වෙනවා රජය දොටුපාලය වෙනවා. අපිට ඉඳපු ගම වේදිකාවේදී මතක් වුණොත් මේ වේදිකාවක ඉන්නේ කියලා. අපිට හීනෙකදී මතක් වුණොත් අපි ඉන්නේ හීනෙක කියලා. අපිට රාගයකදී මතක් වුණොත් අපි ඉන්නේ රාගයක කියලා. අපි ද්වේෂයකදී මතක් වුණොත් අපි ඉන්නේ ද්වේෂයක කියලා. අනේ එදාට රෙදි ගැලවිලා හැලෙනවා. ඉතින් ඒකට පාර කැපෙනවද මේ භූත කියන වචනය දැන් භූත කියන කොටස පිළිබඳ හැදෑරීමෙන් අභූතය සහ භූතය අතර තියෙන මේ නාඩගම පටවි සහ ආකාශ අතර තියෙන නාඩගම තමයි. වේදිකා පසුතලය සහ නළු නිලයන්. නේ වේදිකා සරසිලි සහ නළු නිලයන් මේ දෙකොල්ල නැතුව බෑ. ඒකට තියෙන අතර නැති එක්කත් තියෙනවා වීදි නාඩගම් කියලා જાතියක් තියෙනවා. පසුවෙන් සැලසුම් නැතුව පීජිට බැස බැසපු ගමන් නාඩගමක් පෙන්වන ගතියක් මේ මෑතකදී පටන් ගත්තා. ඔය කෝලං සොකරි වෙසන්තර නටවනවා කියලා තියෙන කමතේ තමයි නටවන්නේ. උකට වේදිකා සැරසිලි නෑ අපිත් ක්‍රමේ හැටියට. ඔය පහන් පැලවල් හැදිලි මොකක්වත් නෑ. නැටවිල්ලකුත් තියෙනවා. නමුත් ඒ වුණත් ඒකටත් මොකද්දෝ පසුවෙන් සැලසුම තියෙන රෑ වෙන්න ඕන අඩු ගන්න. අන්ධකාරයෙන් නැතුව කිඳුරු නටන්න බෑ. අන්ධකාරයෙන් නැතුව ජර්මපාල ජාතික කරන්න බෑ. අන්ධකාරයෙන් නැතුව මනමේ නටන්න බෑ. ඒක බල්ලා තමයි ඔය මේ මේ මොග්ගල්ලාන කාරිපුත්ත දෙනම කෝලිත උපදේශ වගේ ගිරග්ග සමාජය දැක්කේ ඔන්න ඔතන තමයි. කඳ උඩ නැගලා අස්සන් නිලාගත්තට පස්සේ මිනිස්සු සමයන් නටනවා. මේ මේ මොනවාද? කෝලන් නැටුම් නටනවා. රැ වුණාට පස්සේ ඔක්කොම බොනවා. නළුනිලිය අඳිනවා. ඉතින් දෙගොල්ලම ඇඳලානේ ඒකවල. ඊට පස්සේ නාටකමක් කරනවා. උදේ වෙලා බලනකොටයි දන්නේ මේකේ නාටකම ගෙදලා දැන් එළිය වැටෙනවානේ. එළිය වැටෙනකොට අර නටබු නාටකම ඉවරයි. ඒත් එතන හිටපු ඔක්කොගෙම කෝලිතෝක දෙස්තෙනාට විතරයි මේක නාටකමක් කියලා තේරෙන්නේ. ඉරග්ග සමාජය. අනිකට ඊගාව අවුරුද්දේ නාටකම නටන්න සල්ලි එකතු කරනවා තාම. මේ දෙන්න ගියා යන්න ජාතකෙත් අතහැරලා. මේ ඇති ඉරග්ග සමාජයේ ඇති මේ සමයන් බැලුවා ඇති කිය. ඒ වගේ මේ භූතය ගැන කතා කෙරෙමින් සමයන් මේක සමයමක් මේ. විස් නටනවා සමයන් නටනවා කියලා අපේ තියෙන එක එක මහා සමය මේ මේ මහා සෝනගේ සමය අනම්මන කියලා. අන්නේ මේ ඉන්නේ සමයන් නාටකම කියලා දැනගන්න වේදිකා සැලසිරුලින් පෙන්නනවාද කියන එක. එහෙම නැත්නම් මේ නළුවගේ වෙස රූපණ ගැල්නීමේ අපි හැම නළුවෙක්ම වෙස්කැන්වීමක් අංග සංස්කරණයක් කරනවා මේ අංග සංස්කරණයන් පිළිබඳ හැදෑරීමේ නාඩගමක තියෙන පුස්ත තේරුම් ගන්න පුළුවන්ද කියලා අහන වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ භූතය පිළිබඳ හැදෑරීමේ අභූතයට බුදුජානසයේ පාර කැපීලද්ද කරන්නේ නැත්නම් භූතයට සාදර වෙලා සිපවැළඳ ගැනීමක්ද කරන්නේ කියලා භූතයට සමවැළලා සිපවැළඳ ගැනීමක් තමයි ආගම කරන්නේ හැම ආගමකින්ම අපි එක එක උපාසකයාගේ රංගපෑම තියෙනවා, උපාසිකාගේ රංගපෑම තියෙනවා, භික්ෂුවගේ රංගපෑම තියෙනවා, භික්ෂුණියගේ රංගපෑම තියෙනවා, සාමණේරයාගේ, සාමණේරියගේ සික්ඛාමානගේ රංගපෑම් මට්ටම දීලා දී ඒගොල්ලෝ ඒක රංගපානවා. රංගපානකම් ඉන්නේ භූතකොල්ල දෙල්ලමේ තමයි. එහෙනම් මේ ඔක්කොම රංගපෑන්න පිටිපස්සේ තියෙන ඒ වගේ දෙන පොදු ලක්ෂණ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා දැනගෙන රංගපෑමක් සීක පුද්ගලයෝ කරනවා. සෝවාන් ඉඳලා අරහතන. රහත් වුණාට පස්සේ හොඳටම දන්නවා මේ කරන නාටකම් නැටවිලි ඔක්කොම මරණය වෙනකම් විතරයි. ඉතින් එහාට යන්න තැනක් නැහැ. ඒ නිසා ඉන්නේ එලි වෙච්ච රෑනටන්ටයින් වල එලි වුණාට පස්සේ නටලා ඉවරච්ච තොইল පිටියක් බලනවා. නටලා ඉවරච්ච සමයන් පිටනක් බලනවා වගේ. විකාරයි. ඒක හදන්න ආසක දර්ශනය. ඉතින් ඒක අපිට ගියේ නෑ. තාම අපි ඉන්නේ තාම අසුතෝතෝ පුදු ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මයක්ව විද අරිය ධම්මේ අවිනීතෝ. රහතන් වහන්සේ නමක්වත් ලෝකේ ඉන්න බව දන්නේ නෑ. එහෙම නැත්නම් ආර්යයන් කියන தත්ත්වය දන්නේත් නැහැ, අහලත් නැහැ, දැකලත් නැහැ, කරලත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුතර්මයක් වූදෝ සපිතමය අවිනීතෝ. සත්පුරුෂයන් කියලා જાතියක් ලෝකේ ඉන්න බව දැකලත් නැහැ, උන්වහන්සේලාගේ ධර්මයේ හැසිරලත් නැහැ, අහලත් නැහැ. අන්නේ එහෙම කෙනා භූතෝ භූතේ භූතතෝ පස්සති. මේ පේන ටික අරගෙන මේ දෙයක් කරගන්න. නොපෙනෙන දේ දෙයක් කරගන්න විදියක් නැහැ. එයාට ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒ නිසා අර පේන 100ට ගාන ඉතාම සුළු ප්‍රදේශයයි පේන්නේ. ඒක හරියට කියනවා අයිස් කැලක් වතුරට දාපුවාම කොච්චර පොඩ්ඩක්ද මතුවෙන්නේ. මතුවෙන කොටස විතරයි පේන කොටස. නමුත් ඒක මතුවෙන්නේ යට තියෙන කොටසේ උඩුකුරු තරපමටයි කියලා කොහොම කරුවක් 110යි මතුවෙන්නේ. කොච්චර ලෝක අයිස් කුට්ටියක් දැම්මත් පොඩි කුට්ටියක් දැම්මත් ඒක 110ක ප්‍රදේශ තමයි මතුවේ. නමුත් මේ භූත කතාවේ පෙන්නවා ඒමුත් භාගයයි පේන්නේ. මේ 5කටත් අඩු ප්‍රදේශයක් පේන්නේ කියලා. ඒ වයිලක්කම් විතරයි. කෙසේ නමුත් මේ භූතය පිළිබඳව දන්නේ නැත්නම් අභූතයට කුමන කතාවද? යකඩ මල්ලට ගුල්ල ගැහුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මේ යකඩ මල්ල වෙන්නේ භූතේ. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ මේ මම මේ මගේ කය කියන එක. ඒක පෙනී සිටින්න පුළුවන් ආකාර රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වම රූප කියන කොටස භෞතික කියන කොටසට වැටෙනවා. ඊට පස්සේ එහෙම මනින්ද ගිරන්න බැරි නමුත් පුද්ගලයෙක් වශයෙන් මට විඳිය හැකි වේදනාවක් කියලා එකක් තියෙනවා. ඒක මේ දිග පල්ල උස කහ පාට නිල් පාට කියලා වර්ණ සටහන් වලට ගන්න බෑ. සංඥාත් බෑ. සංස්කාරත් බෑ. විඥානත් බෑ. ඒ නිසා මේ රූප කොටසෙන් පටන් අර ගන්න ඕනේ කියන එක බුදුජානනාංශගේ සරුවත්න විග්‍රහය. ඒක නෙවෙයි හැබැයි කෙලවර වෙන තැන. ඒකෙන් ගියාට පස්සේ රූපයට සාපේක්ෂව භූතයට සාපේක්ෂව අභූතය අරූපයට යන්න ඕනේ. නමුත් පටන් ගන්නදී මේ භූතය මේ රූපය මේ ගුරුසු දේ වාංගුවට ගන්න ඕනේ අඩේට ගන්න ඕන කියන එකත් පටන් ගත්තේ නැකටකොටම නැහැ කියලා පටන් අරගත්තොත් ඒ කෙනාට අදේවාදීක් වෙන්න වෙන නැත්නම් භාවනා කරලා මේ කුරාන බෑ කියන්න වෙනවා. එතකොට নানা ආකාර මත අද ලංකාවෙත් තියෙනවා. ඔය මේ මේ පළපුරුදු භාවනා මධ්‍යස්ථාන කුටි ඉඳ කරන කරන භාවනා ඔක්කොම ළමාසෙල්ලන් ඉව්ව ඕනේ නෑ. මේක අවබෝධ කරගන්න පුළුවන් මේ සූත්‍රයක් කිව්වහම. මේ පෙන්වන්න හදනේ භූතේ පෙන්ලා භූතේ නිෂ්ප්‍රභ කරන එක නිසා ගන්නෙම නැතුව යංකය. ඉතින් ඒකත් දර්ශනවාදයෙන් පැත්තට හරි වගේ පෙනෙනවා. නමුත් පටන් ගන්නමක් නැහැ ඒකට. හදා පටන් ගන්න තැනකුත් නැහැ. ඒගොල්ලෝ කරගෙන යන්නෙත් නැහැ. අග මුලදිට අග දක්වාම කරන්නේ කතාව විතරයි. නමුත් අපට බුදුරජාණන්සේ මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ පෙන්වන විදිහට මේ භූත කියන කොටස, පේන කියන කොටසෙන් පටන් ගන්න අඩයාලමක් විදියට, අඩයක් විදියට නිමිත්තක් විදියට ආරම්භණයක් විදියට ගැනීම බුදුජානනාංශය අනුමත කරලා තියෙනවා. ඒ අනුමත කරන්නේ මේ රූපයේ ඇත්ත සත්‍ය ප්‍රත්‍යය තදාකාලික දෙයිද කියන එක පටන් ගන්නකොටම චෝදනා කරන කට්ටියක් කියනවා. බුදුරජාණන් මේ රූපේ නිෂ්ප්‍රභ කරන්න ඕන නම් ඇයි රූපෙන් පටන් අරගන්නේ කියලා. ඊක තමයි ලෝක ධර්මයේ. අපි මේක තියෙනවා කියලා පටන් අරගන්න උපකල්පනය කරන එක නිෂ්ප්‍රභ කිරීම තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඇතයි කියලා ගත්ත දේ නැති බවට යනකම් ඔප්පුකට දැක්කේ. එතකොට ඇතයි කියලා ගන්නකොට අපි ඉඳුරන් අහු වෙන තැනකින් ගන්න. පාට වශයෙන්, ආකාර වශයෙන්, එහෙම නැත්නම් වර්ණ సంతාන වශයෙන්. වර්ණ సంతාන වශයෙන් පෙන්වන දේ බුහතත්වයේ කියලා කියනවා. ඒ බුහතත්වයටපත් වෙන කොටස විතරයි අපි මේ භාවනාවට අරමුණු කරන්නේ, නිමිතර ගන්නෙ, අඩේට ගන්නෙ. ඒ නිසා කියනවා මේ භාවනාදී කායano පසනාවේ පටන් ගන්නවා. ඒ නිසා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. අරඤ්‍ය කියන එක භූතනේ. රුක්කමූල කියලා කියන්නේ භූතයක් නේ. ශුඤ්ඤාගාරය කියලා කියන්නේ කාම රෝගයෙන් අයින් වෙච්ච තැනක් නේ. ඒක හොඳට මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. අරඤ්‍යගතව, ශුඤ්ඤාගාරගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරද නිසීදති පල්ලංකා. ඵලක බඳ වාඩි වෙන්නේ කියලා කියනවා. දැන් මේ කතා කරන්නේ තනිකර භූතකයක් ගැන. නිසීදති පල්ලංකං ආභුචිත්ත. ඒකල ඒක ආභෝග කරන්නයි කියනවා. මම දැන් කැලේකට ආවා. ඉතින් ගහකොළට ගියා. නැත්නම් මම ශුන්‍යකාරට ගියා. මම පළඟ බඳ වාඩි වුණා. ඒ නැත්තම් අපි බුදුහාමුදුරගේ රූපයක් දැකපුවා. ඔය දන්නා ඉදි ඉදි පිළිම කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම හදාගත්තා. පුටුවක් උඩ වාඩිනවා හරි කුෂන් එකක් උඩ වාඩිනවා හරි බිම වාඩිනවා හරි වාඩිලා මේක ආභෝග කරනවා කියලා කියන්නේ මේ භූතය භූතත්වය ඇස් දෙක වහලා හිතින් බලනවා කියන එක. ඇස් දෙක ඇරිය ප්‍රශ්න නැහැ. ඇස් දෙක ඇරියත් මං හිතින් ගන්න මම හිතගෙන නෙවෙයි. මම නිදාගන්නේ මම එවිදිමින් නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා මේක ආභෝග කරනවා කියන්නේම රූපේ ඇතිවෙනි පටන් අරගත්තා. නිසිද්ධති පල්ලංගං ආභුජිත්වා. උජුං කාය. හොඳට ඊගාට අපි වායෝ ධාතුරයි දාන්න හදන නිසා ශ්වසන පද්ධතිය ඇදින් තියා ගන්න එපා. උජුං කායම් පනිදාය. පරිමකම් පටි සෝපතතින් උපට්ඨපෙත්ත මේ පිළිබඳව සතිමත් වෙනවා. ඒ කියන්නේ මේ භූතේම පදනම් කරනවා. මේ මේ කය යත යතව කායෝ පනිහිත හොදි තත තතනම් පජානාති යම් යම් ආකාරද කය ඉරියව්ව ගන්න ඒ ඒ වශයෙන් මම දැනගන්න මෙතන මේ ඉඳගෙන ඉන්න ඉරියව් ඇවිදිනකොටත් ගන්න පුළුවන් ආන්න මේ විදිහට මේ භූතය මට ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභය අරමුණු කිරීම එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කළ හැකි මධ්‍යස්ත අරමුණක් මේ Tamanට උපත්තියම ලැබිච්ච දෙයක් මේ අරමුණු කිරීමේ වටිනාකම ඉක්මවල ගිය කට්ටිය තමයි ওই කායනුපසනාව මොන්ටිසෝරි පන්තිය පළවෙනි පන්ති ඕක ඕනේ නෑ ඌවා ළමා වැඩ අපි ඉහළ පන්තියෙන් පටන් ගන්නවා කියලා කරන කතාවල් වලට හේතු වෙලා තියෙන එක. ගියර් එක දානකොට කාර් එකේ ෆස්ට් එකටම දාන්න ඕනේ. අපි සෙකන්ඩ් එකෙන් පටන් ගන්න පුළුවන්. තර්ඩ් එකෙන් පිකප් කරන්න පුළුවන්. එහෙම පුළුවන්. ඇත්තටම කාර් එක තැහැල්ලුනම් තැල්ල කන තැන්න කන තියෙන්නේ, පල්ලම කන තියෙන්නේ පුළුවන්. බෑ කියන එකක් නෙවෙයි. නමුත් ඉංජිනේරු කියලා කියන්නේ ඉස්ලාම ෆස්ට් එකට දාලා ඉන්ජිනේරින් එක ස්ටාර්ට් කරන ෆස්ට් එකට දාලා සෙකන්ඩ් තර්ඩ් යන්න කියලා. ඒක කොයි තැනවත් වළංගු. ඒ නිසා තමයි දාගන්න තමන්ගේ කයට. ඉතින් ඒක කරගන්න බෑ කයට තියෙන වෛරය නිසා. අපි කොයි ආකාරයට කය තිබ්බත් ඒකේ සැප නැත්තේ මේ අසවලා නිසා, අසවල් දේ නිසා කියලා අපි මේ කයේ ඉරියව්වේ සැප ඉරියව්වේ තියෙන ඇති හැටිය දකින්න වෙනුවට අපි හිතනවා මට වැඩිය ලස්සනයි අපේ අල්ලපු ගෙදර මිනිස්සයා. මොකද හේතුව එයාට අපිට වැඩිය සුඛෝපභෝගී වස්තු තියෙන. එහෙනම් තමයි මම අරයට වැඩිය දියුණුවේ. මොකද මම වැඩි සුඛෝපභෝගී වස්තු තියෙන. මම පොහොසත් නිසා. ආදි වශයෙන් කල්පනා කරනවා මිසක් මේ භූතය භූතතෝ දකින්නවා කියන මේ අසුතුවත් පුතුජනයේ දර්ශනය රහතන් වහන්සේට ගන්න බැරි නෑ. බුදුහාමුදුරණත් ගන්න බැරි නෑ. සීක බුදුලටත් ගන්න බැරි නෑ. මොකද ඒක තමයි අපි ಜಾති ස්ථානේ. භූමියේ පුත්තජනරයට එතන යට යන්න බෑ එච්චරයි පුළුවන්. ඒ නිසා එතන තියෙනවා මොකද්ද පොදු ගතියක්. මේ ඉඳගෙන ඉන්න කයට මෛත්‍රී කරනවායි කියලා කියන්නේ නැත්තම් ඒකේ ආභෝග කරනවායි කියලා කියන්නේ මනුස්සකම. ඉතින් අපි දවසේ කොච්චර පොඩ්ඩද මනුස්සකම තියෙන කියලා බලන්න අපි කොච්චරවත් ඉන්නේ වෙන තැනක් හිත හිතා වෙන කෙනෙක් ගැන හිත හිතා වෙන කයක් ගැන හිත හිතා වෙන වෙලාවක් ගැන හිත හිතා. ඉතින් අපිට ඕනම ඒ එහෙම බව දැනගත්ත වෙලාවක ඒක තමයි ඉතින් අපි පුරුදු කරගෙන ආපු ක්‍රමේ. නමුත් අපිට නැවත කයට හිත ගන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි අපිට ලැබිලා තියෙන පෙරකල පින. එහෙම නැත්නම් අපේ තියෙන විභව ශක්තිය. අපිට තියෙන විභව ශක්තියක් පෙරකල පිනක් මනුස්සෙක් වීම හරහා කොච්චර නන්නත්තර වෙලා තිබුණත් අතීත අනාගත වශයෙන් අන්තරක් වශයෙන් අන් කෙනෙක් වශයෙන් වුණාට මම දැන් මෙතනද කියලා ගන්න තැන ගන්න පුළුවන් කියන එක බුතම් බුතතෝ පස්සති කියන පු탁 යන ගතිය. හැබැයි ඒක හොඳ පැත්තක් තියෙනවා. මොකද මම දැන් මෙතන කියන එක ආවට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මම මේ හිටගෙන ඉඳලා ඉඳගෙන ඉන්නවා කියලා හිතාන ඉන්නවද? ඇවිදිමින් ඉඳගෙන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නකොටම ඉඳගෙන ඉන්න බව හිතා ගන්න. හිතා ගන්නවා කියලා කියන්නේ මේකෙන් මේ සාතිමත් වෙනවයි කියන එකයි. දැනගන්නවයි කියන එක. අන්න ඒක දැනගත්තට පස්සේ ඒක බොරු කරලා පෙන්වන්න බ්‍රහ්මීකට දෙවියෙකුට භූමාට දෙනකොට තලාට දෙවි කෙනෙකුට කාටවක් කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක තමන්ගේ කයට එළඹ වාසය කරන වෙලාවක් තියෙනවා නම් පු탁ජනෙක් යම් වෙලාවක තමන්ගේ කයට එළඹ වාසය කරන වෙලාවක් තියෙනවා අත්දැකීම් දෙකම එකමනේ. කාටද කියන්න පුළුවන් ද බුදුහාමුදුර වර්තමාන කයට ආපුවාමයි පු탁ජනෙක් වර්තමාන කයට භූතයට ආවට පස්සේ වෙනසක් ඇති වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඒ ගතියේ ගෑනු පිරිමකමක් තියෙනවා කිය. කිසිම දෙයක් ගන්න බෑ. ඔය අන්තිමටම රිට්‍රීට් එකේ ඉවර වුණාට පස්සේ පොඩි ළමයින්ට පොඩි මේකක් තිබ්බා. ඉතින් ඒ ළමයි ඉස්සලාම දැකපු දවස නිසා අච්චර සහසම්බද්ධතාවයක් දිනු කරන්න බැරි වුණා. නමුත් ඒ ඉවර වුණාට පස්සේ මේ ඔය සති බාතරෙන් පිටුනට පස්සේ ඉතින් ඒකට පොඩ්ඩක් කතා කරනකොට ඒ ගෑනු ළමෙක් ඇවිල්ලා අම්මා හරහා තව කෙනෙක් හරහා මට කතා කරන්න ඕනේ කියලා මම හිතා අවුරුදු 7ක් විතර ඇති. ඒ ළමයා ඉංග්‍රීසියෙන් ඇහුවේ මොකද්ද ගෑනු කෙනෙකුට බුදු වෙන්න පුළුවන්ද කියලා. ඒක අහපු අම්මටත් ඒ පරිවර්තන කරපු එකනටත් මට විරුද්ධව කරන චෝදනාවක් වශයෙන් අපි පුරුෂ ප්‍රධාන සමාජයකින ජීවත් වෙන බුදුහමතු පිරිමිනේ. මාරයා වෙන්නත් බෑ පිරිපිරිමි ගෑණියෙකුට. සක්විති රජ වෙන්නත් බෑ එහෙම බුදුහමතු වගේ කියලා තියෙනවා. ඉතින් ඒ ළමයා මේ පොඩිම හුරතල් ගෑනු ළමෙක් මම බෙල් එකට ගැහුවට පස්සේ පාත්‍රයේට එළම කියනවා අන්තිම වෙනකොට මේ ගොරෝසුට තිබුණ දේ සිවුම් වේග නැන හැටි මගේ හිතට අහුණයි කිය. මම ලියන්න කිව්ව එළම ලිව්වේ නෑ. ඒ වුණේ මම පුද්ගලික ප්‍රශ්නයක් අහුවා ගෑනු කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. අම්මත් ගෑණියක් අහපු එකනත් මට පරිවර්තනය කරපු එකනත් ගෑණියක්. අහන ළමයාත් ගෑනු ළමයි. දීපංක උත්තර. ඉතින් මං කිව්වා බුදු වුණාට පස්සේ ගෑනු පිරිමිකමක් නැහැ කියලා. ඒව ඉක්මවනවා උද්‍යප්පේ ඥාණයෙන් එහාට යනකොටම ඔක ඉක්මවනවා. ඉතින් මෙහා පැත්තේ ඉඳගෙන නම් බෑ. කක්ක ගොඩක ඉඳගෙන බෑ පිරිසුදු වෙන කක්ක ගොඩෙන් ගොඩ වෙන ක්‍රමයක් තියෙනවා. ගොඩ වුණාට පස්සේ පිරිසුදුකම ලැබෙනවා. ඒ නිසා බුදු වුණාට පස්සේ නෑ බුදු වෙන්නම ඕනේ නෑ. භවනා කරන මෙන්න මේ මට්ටමින් එහාට ගියාම ගෑනු පිළිම නෑ. දිගට අහන්න අහන්න ඕනලා තිබුණා. ඔයාට ඕනේ ගෑනු කෙනෙක් වෙන්න නැත්නම් පිළිම කෙනෙක් වෙන්න නැත්නම් බුදු වෙන්නද කියලා. එයාට තාම අර තමන්ගේ පිටර කට්ටෙන් එළියට ඒ ගන්න බෑ. අපි ඔක්කොම ඉන්නේ පිටර කට්ටක තමයි. ඒක ඒ ළමයට බයිනව නෙවෙයි. නමුත් මේ බුදු වෙනමයි කියලා කියනකොටම බුදුරජාණන් කියනවා ඔය මේ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියනවා මේ Taman ඒක අල්ලගෙන බදාගෙන ඉන්න තාක්කල් ඒකේ නිදහස් වෙන්න බෑ. හැබැයි මේ සතියට ගිහිල්ලා මෙන්න මේ යම් ප්‍රවිසසන ඥාන ටිකක් එනකොටම පේනවා මේ ඔක්කොම මේ මේ සංසිද්ධියට දී මේ බුහුතෙට දීපු නමක් සංඥාවක්. බුතම් බුතතෝ සංජානාති මට මේ හමුනේ පිරිමිකායක්. මට මේ හම්බුනේ ගෑනු කයක් කියන එක අපේ ඔළුවට දැම්මට පස්සේ ඉතින් ඒකේ දාන්නේ කවුද අම්මයි තාත්තයි. පින්නපුවම ත්‍රෙද්ද උසල වෙන්නලා යනවා. අම්මයි තාත්තයි දෙන්න තමයි දාන්නේ. ගෑල්ලා මෙන්න ඕම ඉන්න බෑ. උඹ ඒ කුලකාන්තාවක් වගේ හැතරෙන්න ඕන. කොල්ලෙකුට කියන්න නෑ නෑ. ඕම නිකන් කෙල්ල වගේ ගෙට වෙලා ඉඳලා බෑ. උඹලා මෙහෙම කරපල්ලා කියලා අපිට අන්දන්නේම අම්මයි තාත්තයි. ඒ අන්දන්නේ භූතම් භූතතෝ සංජානාති. අපි එළියට එනකොට පිටර කට්ටෙන් එළියට එනකොට මොකක්වත්ම නැහැ. අපිට තේරෙන්නේ නැහැ මම කවුද උඹ කවුද ගෑනුද පිළිඳ මොකක්වත්ම තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඔය මේ මිනිබිරියක් තේරෙලා තිබුණා. යාගේ යාර මල්ලි කෙනෙක් හම්බෙච්ච වෙලාවේ අම්මට අත්තම්ම අපේ අපේ මල්ලි ඈතට චූ කරනවා කියලා. නංගි චූ කරන්නේ එතනම. ලියමක් ලියලා දුණා මල්ලි කෙනෙක් හම්බුණා. අපේ මල්ලි ඈතට චූ කරනවා කියලා. ඇවුරුතුවක් කොහේ දිනවනේ. උට හිටියා. එච්චර පොඩි කාට පේන්නේ. එහෙම නැත්තම් උන් ඒක දිහා බලන මේක දිහා බලනවා. උන්න නෑ ඔය අපිට ඔය තියෙන જાතිකක්. මොකද සංජානනයේ තියලා හම්බ වෙන්නේ පරිසරයෙන්. ඒ සංජානනය කරාට පස්සේ භූත භූතේ භූතං සංඤිත්ව මඤ්ඤන මඤ්ඤනා කරනවා දැන් ඊට පස්සේ. දැන් මේ භූතය මේ මේ ඇඟිච්ච මේ කය මම ගෑනු කෙනෙක් කියලා මම පිරිමි කෙනෙක් කියලා මම දක්ෂ කෙනෙක් කියලා මම අදක්ෂ කෙනෙක් කියලා මම දුර්ලභ කියලා මම හැකියාවන් සහිත කෙනෙක් කියලා. එහෙනම් මේ අංග විකල කෙනෙක්, අංග සම්පූර්ණ කෙනෙක් කියලා. ඉතින් අපි සංජානනය කරන එක ඉතින් වළක්වන්න බෑ. අපි මේ සංජානනය අතින් සෞඛ්‍ය සම්පන්න නැති ලස්සන කැත එහෙම හරි වැරදි හොඳ නරක ගොඩාක් විශාල වශයෙන් මේ සංජානනයේ අනුව මඤ්ඤණා කොටසකට වැටෙනවා. ඒක කවදාකවත් අපි වැරද්දක් විදිහට බාර ගන්නෑ. මේ ලැබිච්ච භූතේ එමෙතන ලැබිච්ච මේ අත්පටිලාභය ඒක වළක්වන්න බෑ ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඒ ප්‍රත්‍යක්ෂ කරනවත් එකම ඒක ගෑනු වශයෙන්, පිළිම වශයෙන්, හොඳ වශයෙන්, නරක වශයෙන්, දීගං රස්සං අනුන් තූලං කුඩා සුභාසුභං වශයෙන් ඒක කර්ම ශක්තිය අනුව කම්මං සත්‍යේ විපති යයිතං හීනප්පණීතතා කියලා බෙදනවනේ. අනේ බෙදන කරුණු අනුව මේක භූතය ඉක්මවලා මේ භූතයේ විශේෂණ පදනවා දිග්ග කොට කළු සුදු ලස්සන, අවලස්සන ආදී වශයෙන් අර දාන විශේෂණ පදේ වස්තුව ඉක්මවනවා. පස්සේ ආපු අඟ මුලින් ආපු කන ඉක්මවනවා. ඊට පස්සේ අපි භූතය දකින්නේ ඒ භූතයට දාපු නම්මනන් ටික අනුව තමයි ඔය අයිති වාසින් අඟිල්ල හටන් කරන්නේ. සිංහලයන්ට විතරයි මේ භූමිය අයිති දෙමළුන්ට අයිති නෑ. උන් මරන්න ඕන. කණ්ඩ ඕන කියලා කියනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා මේකට එනකොට හිටියේ යක්ෂ නාග జాතිය උන්ට අයිති නෑ කියනවත් අපිට අයිතියක් තිබ්බා. ඒගොල්ල උන් විනාශ කරා. ඒකට පස්සේ මේක අල්ලගත්තට පස්සේ දැන් කියනවා මේක අපේ. මේක හෙළ උරුමේ. කාටවත් එන්න බැහැ. ඉතින් අපිත් හැඳි ගෑවෙනවා දවසක අර යක්ෂයෝ නාගයෝ හැඳි ගෑවුනා වාසේ. ඒ කියන්නේ ධර්ම කියන්නේ. අපිට කොහෙද කතාවක් තියෙන්නේ මේක මේ භූතයන්ගේ තියෙන මේ යාව ජීව සදාකාලික ගතියක් අපි ආරූඪ කරාට ඒ වගේ මේ ලැබිච්ච අල්ලගත්ත මේ කය අල්ලගෙන කරන හරි මඤ්ඤණා ටික වගේ කයෙන් මඤ්ඤණා කරනවා. භූතං භූතතෝ සංයිත්වා භූතං මඤ්ඤති. මේක මම. මේන් පිට මම නෙවෙයි. මේක පිරිමි. මේක අඩි මෙච්චර උසයි. මෙච්චර පල්ල මෙච්චර දිගයි. ඉතින් ඊට පස්සේ මේක පදනම් කරන තමයි අපි ඇඟිල්ල ප්‍රමාණය අඟලයි කියලා ගන්නවා. අත් දිග අරපුවම එක වියතයි කියලා ගන්නවා. වැලමිටින් ඉස්සරහටම තේ රියනයි කියලා ගන්නවා. මැද ඉඳලා අග දක්වා කරසට යාරේ කියලා ගන්නවා. දිග අරපුවම බබේ කියලා ගන්නවා. මුළු ලෝකෙම මනින්නේ මේකේ. ඊට පස්සේ දිගමනුස්සෙක් ලෝකෙම අයින්නකොට ලැබෙන මිනිහ හම්බ වෙන්නේ නැහැ මිත්ෙකුට. ඌට හම්බෙන්නේ ඊට දිග වෙනස් මැනුවක්. මොකද Tamange ඇඟ බදනම් කරගත්ත මිම්මක් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා දැන් අපෙන් අහනවා සිවුරක් කොච්චර ආඩේ හතරයි නැද්ද මුට්ටි පංචකයයි කියලා කියනවා. රියන් හතර රියන් හතරයි හරිනම් මේකෙන් හතරයි මිටයි. ඉතින් ඒගොල්ලෝ හිතන මේක අඟල් 18යි කියලා. නෑ. මිට්ටන්ගේ අඟල් 18ට අඩුයි. මගේ අඟල් 19ක් තියෙනවා. ඒ නිසා මගේ මට විදියට සිවුර කපන්න ගියාම මගේ වියත අරගෙන ආයි කපන්න ඕනේ. මේ වඩු වියතේ වඩු රියන්නේ තියෙන අඟල් 18. ඒකට වඩු රියන කියනවා. මගේ රියන්නේ 19යි. ඉතින් ඒක මගේ කැපුවොත් මට සිවුරමදි. ඉතින් එතන රියන කියන එක නිත්‍ය ඒකක සුඛ සුභ නිමිත්තක් නෙමෙයි. ඒක සුඛ සුභ කරන තියෙන එංගලන්ත කාර්යයක්. ඌ යාරේ කෝඩුවක් හදලා රත්තරන් ඒක සීල් කරලා මේ තියලා තියෙනවා මේ පුස්තකාලේ. කල්ද මේක කෞතුකාගාරේ මේක යාරයයි කිය. ඉතින් යාරයත් උණුසුම් කාලට පොඩ්ඩක් දිගයි සීතල වෙනට කොටයි. ඔය ඔක ඇතුලේ දාලා තිබ්බත් මේ එයා සීල් කරලා තිබ්බත් අපිට පුළුවන් නම් රත්තරන් අරන් ගිහිල්ලා හඳේ දිවිකුණන්න මේ වගේ හය ගුණයක් බර අඩු වෙනවා අපරාධ බිස්නස් පාඩු. හඳේ තියෙන රත්තරන් මෙහෙට ගෙනවොත් හය ගුණයක් බරයි වැඩි ගානකට දෙන්න පුළුවන්. උත්තර ධ්‍රවයේ ඉඳලා නිරක්ෂයට ගේනකොට හැමදේම බර වැඩි වෙනවා. අඩු වෙන බර අඩු වෙනවා. ඉතින් ඒ නිසා උත්තර ධ්‍රවයට දෙන කියලා ගත්තොත් මේ රත්තරන් වලත් වැඩි ගානට විකුණන්න පුළුවන්. නමුත් යන වියදමයි ඒ ගන්න කවුරුත් නැහැ. ඒ උත්තර ධ්‍රවයේ මිනිස්සු නැහැ. උන්ට රත්තරන් තියා උන්ට කහ ගන්න විදියක් නැතුව ඉන්නේ තමන්ගේ මස්ල උලා කාල ජීවිතේ. ඉතින් ඒ නිසා මේ අපි මේ භූතේ අල්ලගෙන මේ නටන නැටිල්ල ඒ තැන ඒ වෙලාවෙ හැටියට දීපු වටිනාකමක් අල්ලගෙන මේ පොහසත් දුප්පත්කත්ව වෙච්ච උනාට පස්සේ ඒක පහට සල්ලි ලෝකේ මාරු වුණොත් අපේ ඔක්කොම ටික නිකන් කොල් කඩදාසි බවටපත් වෙනවා. ඉතින් වගේ ඒ ඒක දිහා බලනකොට ඒ භූතය ඇත්තයි කියලා බලන එක හොඳට බලන්න. බලන්නම් මේ භූතය සටහන් වශයෙන් ආකාර වශයෙන් භූතං භූතතෝ මඤ්ඤති කියන විදිහට මඤ්ඤලා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ මඤ්ඤලා කරන ක්‍රමයක් බුදුහාමුදුරන්සේ දේශනා කර තිනවා අසුතවත් පුතුජණයා. භූතය ඒ කියන්නේ ඒක ද්විතියවට දාලා භූතං මඤ්ඤති යට භූතතෝ මඤ්ඤති මට මෙච්චර උස ශරීරයක් තියෙනවා මට මෙච්චර ඉඩම් තියෙනවා මට මෙච්චර ආඩි අරකාර කබානිනවා මට මෙච්චර රත්තරන් තියෙනවා කියලා ඒ මනින දේවල් වලින් මම වෙන්න හදනවා මම මේ ඇති නිශ්චල චංචල දේපල වලින් මනිනවා අපි ලෝඩ් ලෑන්ඩ් ලෝඩ් කියලා ඔය මේ මනින්න පටන් අරගත්තේ ඉඩම් මේක අඩුවන්න තමයි තන දුන්නේ යමක් කමක් තියෙන ඔක්කොමට අනික් අය දාතකම් කරන්න ඕන අනිකෝල අඩු කුලේ. අඩු කව ඒගොල්ලන්ගේ පහඳින්න ඕනේ. පසපැත්ත හොදන්න ඕනේ, වැසිකිලි හොදන්න ඕනේ, පාරෝ සුද්ධ කරන්න ඕනේ, ඒව කරන්න ඕනේ. සල්ලි තියෙන එක තමයි ලෝඩ්. එතම ලොක්ක. ඉතින් ඒ ක්‍රමයට ගියාට පස්සේ ඒ තියෙන වස්තු භෝග වලින් තමයි එයාගේ ප්‍රමාණය මනින්නේ. ඒක තමයි ඔය කොමියුනිස්ට් වාදේ අනිත් පැත්තේ වස්තු භෝග සියල්ල රජයේ සතුයි. සියලු දෙනාම සහෝදරයෝ ඔක්කොම සමසේ බෙදාගෙන යන්න ඕනේ. ඉතින් නමුත් ඒක වෙන්න මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙන්න ඕන. එහෙම කරන්න බෑ. හරි හොඳ ක්‍රමේ. හරියටම බුදුරජාණන් මේ සාංගික වස්තු වලට දාපු ක්‍රමේ. සාංගික වස්තු හැම සංඝයාටම ආගන්තුක සංඝයාටත් ඒක වළංගුයි. කටපින්ත පින්කමේ පූජා කරන ටික ඇර. කටපින්ක පූජා කරන ටික විතරයි ඒ සංඝයාට අයිති. ඒක උල්ලන් හම්බෙන ආනිසංශයක් නැත්තම් මේක සිව්දිකින් වඩ මහා සංඝයාට පූජා කරලා තියෙනවා. අද ඒකෙන් විතර සංඝයා පවු කරගන්නේ මොකෙන්වත්. ඔක්කොම මම කියාගෙන මගේ කියාගෙන අපේ પરම්පරාවට කියලා දාන විහාර විහාර වස්තු දීපල වස්තු හදාගෙන නිකායට දාන ලංකාවේ විතරයි තියෙන්නේ විහාර නින්දකන් දීපල පණත. නින්දකන් විහාර දීපලක් බවටපත් කරලා ඉවුවට අත තියන්න දෙන්නේ නැහැ විචාර ධර්මයක් තියෙනවා. කියන්නේ භූතේම අල්ලාගෙන භූතේම භූතං භූතතෝ භූතයන්ගෙන් ඒ කියන්නේ වස්තුන්ගෙන් අපේ සාමාන්‍ය බුදුරජාණන් ශ්‍රීකට කියන්නේ විත්තං කියන වචනේ වස්තු සග්ගේ සුවායන් රතනම් පනීතං නනෝ සමංගති තථාගතේන කියන පේ තියෙනවා. ඒ විත්ත කියන වචනය වස්තු. ඒ තමයි භූත කියලා කියන්නේ. එකෝ එක බාහිර වස්තු නැත්නම් අභ්‍යන්තරගත වස්තු මම උස රතු පාට ලස්සන නැත්නම් අව ලස්සන කළු නිල් පාට මොන මොනවා හරි කියලා අපි මේවා අල්ලගෙන එයින් බාහිර අභ්‍යන්තර දෙයින් අපි මඤ්ඤණා කරනවා. අපි තරංග ගහනවා. අපි කතා හදනවා. අපි ගොත්තනවා. ඒකම තමයි ඉතින් ගෙත්තම්ම තමයි දිගටම තියෙන්නේ. මේක වැඩි කරගන්නේ කොහොමද? ඒ නැත්නම් මේක තව හොඳ කරගන්නේ කොහොමද කියලා ඒ භූතම් භූතතෝ ඊගාට ඒ එයින් පරිබහිර වූ ඒ අර ලෝකයේ තියෙන ලෝකයක් වස්තු වලින් පරිබහිර වූ මගේ කය එක්ක තමයිලාට මම මම සහ මම නොවේ කියන කොටස් වලින් ඒ දෙක වෙන් කරගෙන අඩු ගානේ මමවත් සැප විඳින්න කියන එක සත්‍යමී විභත්තියෙන් අරගෙන ඒන් වෙන් වෙච්ච දැන් අපි හිතන උදාහරණයක් විදිහට ඇමරිකාවේ සලසනකක් ආවා. විශාල ව්‍යසනයක් සිද්ධ වුණා. ප්‍රවෘත්ති වලටත් කියලා. මම දන්නෙත් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද මට නෙමෙයි. ලංකාවේ නෙමෙයි. කවුරු ඇවිල්ලා කියනවා උඹලා නිකන් මේ කැලියට වෙලා ඉන්නවා මේ මොනවක්වත් දන්නෙත් නැහැ ඇමරිකාවේ මෙච්චර දේශන කැලිය තියෙනවා කියන මොකද වෙලා තියෙන්නේ වෙලා තියෙන අසවල් ප්‍රංශේ සම්ප්‍රදායික ප්‍රශ්නයක් නැහැ අපිත් පොතු ඇහුවෙත් නැහැ ප්‍රශ්නයක් නැහැ අපේ නෙවෙයිනේ ඒ ඒ කරදරේ මගේ නෙවෙයිනේ මගේ මට තියෙන්නේ මේ කයට වුණොත් විතරනේ කියලා අපි අර ඒකෙන් මයක වෙන් වෙලා ඉඳක තියෙනවා කියලා හිතාන ඒක සත්ත්ව විභක්තියට දාගෙනත් අපි සතුට වෙන වෙලාවක් තියෙනවා අල්ලපු ගෙදෙට්ට හෙනයක් ගහලා උන්ට වැඩියෝකිට හෙන ගහලා මදි මොකට එන හත වදින්න ඕන කියලා අපි ඒකෙන් ඒකෙන් අපි සතුටු වෙනවා. ඌට එන ගහනකොට අපි සතුටු වෙනවා. මොකද ඌ හතුරා නිසා. ඒක මගේ නොවන නිසා ඒ සුන්දරත්වයක් තියෙන එන හතක් ගහන්න ඕන අපේ ගෙදරතොර මග ආරවා. තාප කරනවට කියන එනුන්ට එන හත වැඩියන් අපේ ගෙදර මග ආරවලා. අපේ ගේ මග ආරවන්නේ සත්ත්ව විභත්තියේ ඉඳලා තමයි. අපේ ගෙට එන බෑ. ඒකට අතුරු සන්නායක දාන්න ඕන. ඒක හරවලා යවන්න ඕනේ. අල්ලපු ගෙදෙට එහෙන ගහන්න ඕන කියලා අපි භූතතෝ. එහෙම නැත්නම් ඒ භූතයන් කෙරෙන් කියලා අපි පැත්ත කරනවා. එහෙනම් භූතං වේච මනිතර මේ භූතත්වේ මමයි කියලා ගන්නවා. ඒක හේතනි කර්ම හේතු බල ධර්මයක් එතන තියෙන්නේ. භූත වැඩ කරන්නේ මේ කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, නියාම ධර්ම. ඉතින් මම හිතනක මගේ කියලා මගේ කියපු ගමන් ඒක නියාම ධර්ම වෙනස් වෙනවා. දැන් මගේ කියලා ගත්ත ශරීරයේ දතක් වැඩනවා. කෙස් කළු වෙනවා. ඉතින් අල්ලි කචල් ඊට පස්සේ. දැන් එහෙම වෙන්න බෑනේ මේක මගේ නම්. මුංජින් දත් දානවා. මාත් දත් දෙකක් දාගෙන ඉන්නවා. දත් දෙක දාගත්තට පස්සේ හැබැයි ඒ දත් දෙක චීන දත් දෙක මගේ දත් දෙක මගේ දත් දෙක. චීනට වැරදිච්ච නිසා ඒක ඒක එකෙන් හපනකොට දිව හැපෙනවා කෑලිය ඇතුලෙන් යනවා. ඒ චීනගේ වැරද්ද. මගේ දත් දෙක තුන නම් හොඳයි. නමුත් මගේ දත් දෙක මට කියන්නේ නැතුව ගිහිල්ලා දැන්. දැන් චීන විතරයි ඉන්නේ උදව් කරන්න. ඒක මගේ කෙස් කළු වෙනකොට සුදු කරනවා. ඒකට චීන දයි. දෙමඩ පස්සේ අර ඊගාට එන සුදු කෙස් සුදු පාටයි. උඩ ටික කළු පාටයි. පිටලෙල්ල තිරියන් ඇතුලේ යන යන දවසේ අර කළු කරනවා. මොනානා ප්‍රකාර විකාර මේක ඇතිලා තියෙනවා. මේක මම කියාගත්තාට පස්සේ මම කිව්වට පස්සේ ඒකේ ධර්මතාවය අපි බාර ගන්න කැමති නැහැ. ඒක යන්නේ මේ න්‍යාම ධර්මයකට. ඉතින් කොයි වෙලාවක හරි අපි මේ භූතයක් අල්ලන්න මේක භූතයෙන් භූතයෙහි භූතේ මගේ ආදි වශයෙන් භූතයේ වශයෙන් මේ කල්පනා කරන කල්පනා හතර ගත්තොත් මේ නිදහස එකම චිත්තක්ෂණයක්වත් නැහැ. ඒ නිදහසෙන් බෑ මොකද හේතුව අපි ඒ තරම්ම අර ගත්ත කල්පනාව මගේ නිසා මම ගොතපු කතාව මගේ නිසා එහිම නිමක්න වෙලා අපි ගත කරන්නේ. ඉතින් ඒක නිසා යම් වෙලාවක කාට හරි තේරුනොත් මේක නාඩගමක් මේක කලින් ලියලා තියෙන තිර නාටකයක් මෙතන යන්නේ. මම ඉන්නේ ඇඳලා මේ වටපිට ඔක්කොම මේ වේදිකා සැරසිල්ලක් කියන එක තේරුම් ගත්තා නම් අන්න යාට තේරෙයි මේ පරිබාහිර ප්‍රകൃති ලෝකය කියලා එකක් තියෙනවා. මේ වේදිකා ලෝකේ චිත්‍රපටි ලෝකෙන් එහාට කියන ප්‍රകൃති ලෝකයක් කියලා එකක් තියෙනවා. ඒ වාගේ ඇස්තරීමක් සිද්ධ වෙන්න මේ භූතම් භූතතෝ පස්සති කියන එක බුදුජානනාචි උපමාවට අරන් දෙනවා. ඇත්තටම කියනවා නම් බාහිර ලෝකෙත් තියෙන රංගපෑමක් තමයි. නමුත් චිත්‍රපට ශාලාවක අන්ධකාරය කරන සංගපෑමක් අංග සංස්කරණයකට වැඩිය වෙනසක් මේකේ තියෙනවා. අන්න ඒ වගේ මේ භූත කියනකොට ඒකට සාපේක්ෂව අභූත කොටසක් තියෙන ලෝකේ. පටවියාපෝ තේජෝ වල සාපේක්ෂව ආකාශ ධාතුව තියෙනවා වගේ. ඒ භූතයන් සෙල්ලම් කරන්නේ ඒ අවකාශයේ තමයි. ඒක නිසා මේ අවකාශයේ නැතුව භූත කොටසක් නැහැ. භූත නැතුව අවකාශ කොටසක් නැහැ. නමුත් ඉඳුරන් අහුවෙන්නේ භූත කොටස පමණයි. ඒක 105ක් විතර වගේ කියලා භෞතික විද්‍යාව කියනවා. බුද්ධ ඥානසේ කියනවා අහුවෙන භූත කොටස තුච්ච, රිත්ත, අනත්ත, පරතෝ, ශුන්‍ය කියලා. පේන මුළු පරිමාවත් එක්ක බලනකොට භූත කොටස නොගෙනිය යුතු තරම් තුච්චයි. රිත්යි. මුළු එකම රිත්‍යක්. ශුන්‍යයි මේකේ. ඔය ඔය නටන නාඩගම බොහෝම සුළු වේලාවකට නටන නාඩගමක් ඊට පස්සේ ආයේ මේකේ හිස් බව තියෙන. පරතෝ ඒ ඒ තියෙන භූත කොටසත් උඹේ නෙවෙයි. ඒකත් අනුන්ගේ නීතියකට වැඩ කරන කාගේදෝ න්‍යායපත්‍රයට වැඩ කරන. ආන්න ඒ බව තේරුම් ගන්න උත්සාහ කිරීමට අපි කියනවා. සීක කියලා තේරුම් ගත්තට පස්සේ Tamanට මට්ටමට තියෙන රහත්ුණයි කියන බුදුරජාණන් වහන්සේට අනුන්ගේ දෙයක් උනත් විස්තර කළ දෙන්න පුළුවන් තරම් සර්වඥතා ඥානයක් තියෙනවා. එතකොට අපි මේ භූත කොටස් වලින් අපිට ඒ වෙලාවේ මතුවෙන මොන භූතේ හරි මේ පඨවි භූත, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත මොකක් හරි මතුවෙච්ච වෙලාවක අරගෙන ඒක හොඳට නිරීක්ෂණය කරන්නයි කියලා කියන එක නিত্য සුඛ සුබ ආත්ම දෙයක්ද කියලා. ඒ කියන්නේ අපි බලන්නේ නමුත් පළවෙනියෙන්ම වැටහෙන දේ තමයි යම් වෙලාවකට ඒක ඇත්තටම අහුවෙන්නේ මේ කාව ධර්ම කොටාසේදී සේක පුද්ගලි පැත්තෙන් බලනකොට යම් කිසි භූත කොටාසයකට හිත යොදලා බැලුවොත් ඒක බලන් ඉස්සෙල්ලා වෙනස් වෙනවා. ඉතින් ඉස්සෙල්ලා නම් පේන්නේ මේ භූත හේම ස්ථිරයි නිට්යයි සුඛයි සුබයි කියන පදන මේ තමයි ආර්ථික සැලසුම් අපි හදන්නේ. නමුත් යම් ඕනම භූත කොටසකට හිත යොදුවොත් හුස්ම ටිකට හරි බරට හරි තේජෝ ගතියට හරි ආපෝ ගතියට හරි ඒව නිතරම ක්‍රියාශක්තියක් තියෙනවා. සන්තතියක් තියෙන. ඒ සන්තතිය දිහා බලනකොට අපි බය වෙන්නේ මට අරමුණ එන්නේ නැහැ මට රාවට දිගට තියාගෙන ඉන්න බෑ බලවුණ දිහා බලනකොට ඒක නොපෙනී යනවා කියන චෝදනා තුනම තුනයි නම් තුනම එන්නේ මේක නිත්‍ය සංඥාවෙන් බලන නිසා. මේක තියෙනවා මෙහෙම තිබිය යුතු ඊගාසරේ එනකොටත් මෙයා මම එනකන් ඉන්න ඕන කියන හැඟීමෙන් අපි බැලුවොත් එහෙම දෙයක් නැහැ. මේක බලන්නෙම අපරිඥාතව බැලුවොත් නිට්ටය වශයෙන් මේ භූත තියෙනවා කියලා. බුදුරජාණන් කියන්නේ ඒ හරි හත්පස දන්නේ නැති නිසා බලන්නෙම තියෙන්න ඕනේ කියලා. ඒකේ තියෙන්න ඕනේ කියන බලන එක හෙල්ලෙන එක මටත් භූත වලටත් කරන අභියෝගයක් වශයෙන් මෙයාට වක්කාර පහළ වෙන්න පටන් ගන්නවා. බය පහළ වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. ඒ පහ වෙන ගතියක් පහළ වෙනවා. ඒ නිසා භාවනා කරන හුඟ දෙනකොට ප්‍රතිඵලයක් ලැබෙනවා. ලැබෙන ප්‍රතිඵලය යා කල්පනා කරන්නේ අපරිඥාතව. ඒ දිහා දන්නේ නැතු යාර 100ට 1 2 ලොකු කරගෙන මුළු 100ට සමස්තය බලන්න කැමති නැහැ. ඉතින් මෙතෙන් බලන්නම් ඇතර විභජ්‍යවාදී ක්‍රමයකට පුංචි කොටසකට තමයි. නමුත් ඒ හරහා සමස්තය බැලීමේ හැකියාවක් තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් පිං ඇති ඇත්තන්. ලොකු කළු ලෑල්ලක සුදු තිතක් ලියලා තිත පෙන්වනවා. සමහරකට එතකොට මේ චිත තියෙන්නේ කළු ලෑල්ලක් කියලා පේනවා. නැත්නම් චිත්‍රයක් පේනවා අපිට. එතකොට පේනවා මේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක කියලා. ඉතින් හුඟව දෙන චිත්‍ර විතරයි දකින්නේ. canvas එක දකින්නේ නැහැ. එතකොට මේ චිත්‍රයේ තියෙන බොහෝම තුනි මේ මේ සායම් මට්ටම. ඒක මනින්න බැරි තරම් පුංචි සියුම් සායම් මට්ටමක්. නමුත් මේ සමස්තයේ නොදක සායම දැක්කොත් මේක තෙල් සායම්, මේක දිය සායම්, මේක බටහිර චිත්‍ර, මේක රේඛා චිත්‍ර, මේක භාව චිත්‍ර වශයෙන් අපි චිත්‍රයත් එක්ක පැටලුණාට පස්සේ චිත්‍ර ශිල්පයක් දෙනවා. මොන චිත්‍රෙත් අඳින කැන්වස් එකේ මොකක්වත්ම ගන්න දෙයක් නැහැ. කැන්වස් නැතුව චිත්‍ර අඳින්නත් බෑ. කැන්වස් එක නොදැක්ක චිත්‍රයේ දක්වන එක තමයි චිත්‍ර ශිල්පය අපිට කරන මායම. නමුත් බලන බලන චිත්‍රයේ තියෙන කැන්වස් එක කියලා දන්නවනම් මේ නාටකව නටන්නේ මෙන්න මේ පසුතලයේ වේදිකා සැරසිල්ල කියලා දන්නවනම් ඒ සැරසිල්ලට පරිබාහිර වෙන විකල්පයක් ලෝකේ තියෙනවා. අපි එතෙන්ට අවදිවීමක් කරනවා. ඒ නිසා භූත කොටස පිළිබඳව සේක නැත්නම් ආර්යයන් වහන්සේ දැකලා සත්පුරුෂයන් දැකලා සත්‍ය ධර්මයේ අහලා සත්පුරුෂ ධර්මයේ හැසිරෙන කෙනාට පේනවා ඔය දැනට තියෙන භූත කියන කොටස තිරසාර කරගෙන ඒකට අපි නිමිටි කරගෙන කියලා කියනවා අරමුණු කරගෙන හොඳට ඒක දිහා බලනද කවදා හරි තමන්ගේ මේ දැක්ම නিত্য සංඥා ඉදලා අනිත්‍ය සංඥාට පෙරලෙනකොට අන්න කියන විපස්සනාට වැටෙනවා කියන්නේ බලන්නෙම නিত্য සංඥායි අපි බලන්නේ මට ස්ථිර ගෑණියක් ඉන්න ඕනේ මට ස්ථිර රසාවක් තියෙන්න ඕනේ මට ස්ථිර නමක් තියෙන්න ඕනේ ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ භූමියක් තියෙනවා ඇඩ්‍රස් එකක් තියෙනවා. ඉතින් පහුගිය දවස්වල චිත්‍රපටයක ඇඩ්‍රස් නැති වෙන්න ගහනවා. මරලා කැමියත් හංගනවා. පුච්චනවා. ඇඩ්‍රස් නැහැ. ඒ මැරෙනකොට ඔහොම වෙන කොහොමඩක්වත් ඇඩ්‍රස් නැතුව යනවා. එහෙම නේ බිව්වට පස්සෙත් ඔක වෙනවා. කලන්ත වෙච්චාමත් ඔක වෙනවා. මුද්දට කනහරා දෙයක් තරු විශේෂයෙන් වදිනකොටත් ඇඩ්‍රස් නැතුව යනවා. මේකත් ඒ වගේ ගත්තා. ඇඩ්‍රස් නැ බොහොම ධාර්මිකව දෙන්නේ. බුදුන්සේ කියනවා ඇඩ්‍රස් එක තියෙන තැනට හිත දාලා හොඳට බලන ඉන්න බලනකොට ඇඩ්‍රස් නැති තත්ත්වයටපත් වෙනවා. අන්නේ ඇඩ්‍රස් නැති තත්ත්වයටපත් වෙන එකට බය නිසා තමයි අපි ගුරුවරු මාරු කරනවා, කමටහන මාරු කරනවා, භාවනා කර්මස්ථාන මාරු කරනවා. තැන් තැන් වලට යනවා බලන්නකො මොනවා බැලුවත් ඒක හෙල්ලුම් කරනවා. හතර තිසාගොතුමේ යණ යන තැන අබනම් දෙන්නම්. හැබැයි ගෙදර කවුරු හරි මැරලා කියනවා. ඉන්නද කියන විතරත් ඔපේ ගෙදර කියලා යනවා. ඊගා ගෙදර ගියා ඒත් කියනවා දරුවා බේරන්න පුළුවන් නම් අබ දෙන්නම්. හැබැයි අපේ ගෙදරත් මරණයක්. ඒ නිසා අපි යانے යන තැන අපිට අහුවෙන්නේ මොකද්ද? මේ භූත වශයෙන් ගන්න මේ නිමිති වශයෙන් ගන්න මේ මේ මේ මේ පරිකම්ම නිමිත්ත, පටිභාග නිමිත්ත ආදි වශයෙන් ගන්න මේ නිමිත්ත දැන් මෙහි ඉඳලා ගෙදර යන වෙලාව වෙනකොට තියෙන්නේ ඉතින් මේක අපි කරදරයක් කරගන්න නිසා අර භූතය දීලා බුදුහාමර අපිට දෙන්න හදන පාඩම අභූතයට යන්න හදනකොට අපි ළඟ පුදුමාකාර ද්වේෂයක් වාරණයක් අරියාදුවක් තියෙනවා. අන්නේ අරියාදුව වලට බුදුහාමරෝ තණ්හා මාන දිට්ටි කියලා කියනවා. රූපේ තණ්හාවෙන් බැලුවොත්, දිට්ටියෙන් බැලුවොත්, මාන්නෙන් බැලුවොත් අපි කියනවා මඤ්ඤණා කරනවායි කියලා. ඒ මොනම රූපයක් වුණත් අපිට මඤ්ඤණාවෙන් තොරව බලන්නත් බෑ, හිත වදින්නෙත් නැහැ. ඉතින්සා භූතේ දෙන්නේ භූතේ සාක්වේ දාන ගෙදර ගෙනියන්නටෝ සුරේක දාගෙන බෙල්ලෙල්ල ගන්නෝ පච්ච කොටා ගන්නෝ නෙවෙයි ඒ භූත කොටස විශේෂයි උන්ට හිතියදා බලන්න බලනකොට අපි ඒක පටන් ගන්නකොට අගයක් ආඩම්බරයක් කරන්න යම් ಗುಣ ආරූඪ කිරීමක් කරා නම් ඒ ආරූඪ කරපු ඔක්කොම බොරු බවත් ඒ භූතවලට වෙන දෙයකින් වෙන් කරලා දීමට කිසිම නයිසાર્ගික ලක්ෂණයක් නැහැ. මුණ ගැහිච්ච එක නෑට දෙන නම ඇර. එතකොට සීක පුද්ගලයා කරන්නේ නන් දීම නතර කරලා නිකන් ඉන්න. නම් ප්‍රසිද්ධ කරන්නේ නැතුව තියෙනවා. නම් ප්‍රතිකේයොත් බඳින්න බෑ. තමයි බැඳලා නැහැ. නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අනේ නම් ප්‍රසිද්ධ නොකර ඉන්න පුළුවන් හැකියාවක් මනුස්සයන්ට තියෙනවා මේ සමාජයේ අමාරුයි සමාජය අපි තියලා කුරුසෙක තියලා යන ගහනවා. නමුත් මනුස්සයන්ට ඉන්න පුළුවන් ඒත වෙන්නේ සමාජයක් තමයි අරණ්‍යගත කියන්නේ රුක්ක මූලගත කියන්නේ ශූන්‍යාකාරගත කියන්නේ. එතන ගියarpසේ කවුරක්වත් ඇවිල්ලා අපිට එහෙම නම් දෙන්න යන්නේ දුන්නත් ඒක නාටකමක් බව කියලා දෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක සාමස්ත්‍ය වශයෙන්මුත් අපිට මේ ගොඩේ ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සාසනයක් තියෙන තැනක. එතෙන් පෞද්ගලිකව කරතයි. කවුරු මොන ආකාරයෙන් නංවනම් දීගෙන හිටියත් මේ භූත කොටස් වලට ඒවා සේරම නාඩගමක මිනිස්සුයෙකුට දෙන නමක් වගේ. ඒ ඇඳුම් සේරම වේශ නිරූපණයක් වගේ. පරිසරයේ සේරම වේදිකා සැරසිල්ලක් වගේ කියලා දන්නවනම් අපිට මේ නාඩගමේ සන්තෝෂ වෙන්න පුළුවන්. මේ නාඩගම ඇත්තක් කරගෙන සන්තෝෂ වෙන එක තමයි ඔය බීලමත් වෙලා කරන දෙල්ලම මේ නාඩගමක ඉන්නේ. ඉතින් මේක කාටද පුළන්නේ නැහැ කියන්නේ. අපේ අම්මා බේරන්න පුළුවන් තාත්තා බේරන්න පුළුවන් ගුරුවරයා බේරන්න පුළුවන් කවුරක්වත් බේරන්න බෑ. ඒ කියන්නේ මට බෑ කියන එක නෙවෙයි. මේ නිසා මම බුදුහාමුදුරු පිළිබඳ විශ්වාසයක් තියෙන චිත්තක්ෂණයක්වත් බලන්න දෙකක් බලන්න විනාඩියක් බලන්න මේ නාටකමෙන් වෙන් වෙලා භූතේ භූතේ වශයෙන් දකින්නවා මිස ඒක භූතතෝ භූතං භූත භූතං මේති පස්සති භූතේසු මඤ්ඤති කියන විදිහව හතරක් බුදුහාමුදුරු පෙන්ලා දීලා තිනවා වලක් කරන්න බැරි. අන්නේ මෙන්න මේ දෙයි මම දැන් ආස්වාද කරන්න කියලා දන්නවනම් බුදුන් දැක්කවා. මම ඉන්නේ දැන් භූතය ආස්වාද කරන. දැන් භූතයෙන් ආස්වාද කරන. භූතයෙහි ආස්වාද කරන. භූතේ මම කියාගන්න. මේ හතරෙන් එකට නැති වෙලාවක් අල්ලගන්න පුළුවන් නම් සති චිත්තක්ෂණය කියලා කියන්න පුළුවන්. ඒ නිසා සතිමත් වෙන හැම චිත්තක්ෂණයක මේක දැනගත්තා හෝ නොදැනගත්තා හෝ අපි ඒ තියෙන ඝන බහල කලු ගල දෙකට පලා ගත්තා වගේ වෙනවා. අපි අනිත් දවසේ බලමු. මේක තව දුරටත් සාකච්ඡා කරලා අපිට මේ වගේ දෙයක් කරගන්න බුදුජානනාංශයේ දීලා තියෙන උපකරණ ආයුධ මොනවාද? ඒක එක සැරේ වෙන දෙයක්ද නැත්නම් ටිකෙන් ටික වෙන දෙයක්ද? ඒකෙදී භූතේ භූතේ වශයෙන් ගැනීම පසුබෑමක්ද? ඉදිරි ගමනක්ද කියන සාකච්ඡා අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවාද? කාල වේලාවේ සීමාකාරී බව නිසා මෙතනින් ධර්මදේශන නැත කරනවා. ශිළු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.